<coughs> තයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. සීලොම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චිත්තුප්පාදම්පිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරා බහුකාරං වදාමි කෝපන වාදෝ කායේන වාචාය අනුවිදීයනා සූතිති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්මදේශනා වලියට ප්‍රධාන මාතෘකාව වශයෙන් තියාගත්තේ මේ සල්ලේක සූත්‍රය. ඉතින් ඒකට ඒ සූත්‍රය මේ විදිහට දිගාර වෙන්න නැත්නම් විකාශය වෙන්න හේතුනේ මේ මහචුන්ද ස්වාමීන් වහන්සේ බුදුජානනාංශ ළඟටපත් වෙලා යම් කිසි කෙනෙකුට මේ මට කෙලස් කපලා දාන්න ඕනේ නැත්නම් සල්ලේකේ කරන්න ඕනේ එහෙම නැත්නම් කෙලස් සිඳලන්න ඕනේ පිරිසිඳලා කපලා දාන්න ඕනේ කියලා හිතුනොත් ඒ හිතවිල්ල ආපු මට්ටමින් කෙලස් කැපියාම සිද්ධ වෙනවාද එහෙම නැත්නම් ඒ පළවෙනි මානසිකාර්ය පැවැත්වීමෙන්ම කෙලස් කැපීම සිද්ධ වෙනවාද කියලා ඒකට සරුවච්චන් වහන්සේ උත්තර දෙන්නේ නෑ කියන්නේ නැතුව කෙලස් කැපීම සිද්ධ වෙන්නේ කොතනදීද කියලා පෙන්ලා දෙනවා. යම් කිසි කෙනෙකුට මම යා නැත්තම් මේ සක්කාය දිට්ඨිය ඇතිවෙන්න හේතු වෙන පංච උපාදානස්කන්ධ දැනගෙන මෙන්න මේ කොටස තමයි මේ රූප කියලා කියන්නේ. මෙන්න මේ කොටස තමයි මේ වේදනා කියලා කියන්නේ විඳීම් කියලා කියන්නේ මේ කොටස් තමයි හඳුනා ගැනීම නැත්නම් සංඥාකරණය කියලා කියන්නේ මෙන්න මේ කොටස් තමයි මා විසින් සචේතනිකව චේතනාපූර්වකව සවිඥානිකව ඒකට කරන දේවල් සංස්කරණය කරන දේවල් ඒ අනුව මේ මම සහ මම නොවේ කියලා බෙදෙන්නේ මෙහෙමයි මේ ලෝකයේ කියන එක නැත්නම් මේ පංච උපාදානස්කන්ධ කියන එක තේරෙන තේරෙන වෙලාවේ ඒ තේරෙන කොටහ තේරෙන පටන් ගන්නකොට මේක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මය නෙවෙයි කියලා පටන් ගන්න තැනදී තමයි කෙලෙස් සිඳලීම සිද්ධ වෙන්නේ. ඒක අර අහන ප්‍රශ්නයත් මේ ਸਰවඥාන්සේ දෙන උත්තරයත් අතර පොඩි පරාසයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ බුදුරජාණන්සේ පිළිගන්නවා. පිළි අරගෙන හැබැයි දෙන්නේ සාධනීය උත්තරයක්. නෑ කියන්නේ නැතුව මේ කෙලස් කැපෙන්න ඕන කියලා හිතන පමණින් කෙලස් කැපෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි මොන දෙයක් ප්‍රාර්ථනා කළ පමණින් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ඒ අවශ්‍ය සුදුසුකම් ටිකක් තියෙනවා. ඒකට අවශ්‍ය පිං ප්‍රමාණයක් තියෙනවා. ඒ අවශ්‍ය පසුබිම ආවට පස්සේ තමයි වැඩේ පටන් අරගන්නේ. ඉතින් ඒ විස්තරය තමයි දැන් ඉතින් සල්ලේක සූත්‍රය දිගට යන්නේ. ඉතින් සරුවචනාංශය සඳහන් කරනවා. ඒ සරුවචනාංශය පහළ වෙන්නේ ඉස්සල්ලා ලෝකේ මේ විදිහට පිරිසිදු භාවයේ පිණිස සුද්ධි නැත්නම් සුද්ධවන්තයෙක් වීම සඳහා මනුෂ්‍යෝගී ගියත හැරලා වනගත වෙලා ඒ ධ්‍යාන භාවනා කරලා තියෙනවා. ඒ ධ්‍යාන භාවනා කරනකොට සමහර පමුණණ්ඩ ආදි ප්‍රාග් බෞද්ධ කාලේ පවා ඒ පළවෙනි ධ්‍යානය කියන රූප කර්මස්ථානික හිතවත්වගෙන යෑමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒක ඒ පැත්තෙන් බලනකොට ලොකු ලොකු ප්‍රතිඵලයක්. ලොකු ප්‍රයත්නක ප්‍රතිඵලයක්. ඉතින් එතකොට යාට ඒ කාලේ හිතනලු හරි දැන් නම් මගේ කෙලස් කැපුණයි කියලා. ඉතින් බුදුහාමර පහරුණා පස්සේ දැන් අපි ගත්තොත් ඒ බුදුහාමඳුරෝ වැඩ ඉන්න කාලේ ධර්මානව ජීවමානව ශවත් නూరు ප්‍රධාන කරගෙන ඉන්න කාලේ සංඝ වංශලටත් ඒක වෙලා තියෙනවා. දැන් අද අවුරුදු 2600 ඊට පස්සෙත් ඒක වෙනවා. අපි අම්මා කාර්ය කාර්ය බහුල ජීවිතයක් ගත කරමින් ඉඳලා එහෙම නැත්නම් සංකර ජීවිතයක් ගත කරමින් ඉඳලා යම් සුදීවතෙක්ගේ හොඳ සුද්ධාන්තයේ කියලා නැත්නම් සත්පුරුෂෙක් කිව්වොත් එහෙම ඔය කාමයට එක්ක ඉඳලා කවදාකවත් කෙලවර කරන්න බෑ අවසානයේ මැරෙන්න වෙන්නේ අതൃප්තිකරව කාමදාසව අසහනේ යුක්තව හීනව නැත්නම් අඩුපාඩුවක් සහිතව ඌනෝ අතිත්තෝ කාමදාසෝ ඒක වළක්වන්න කවුරක්වත් නැහැ කාම ලෝකේ ගත කරන එක්කන මරණ මොහොතේදී මැරෙන්නේ ඌනව අංග සම්පූර්ණ වෙලා නෙවෙයි. අതൃප්ති කරවයි. ඉවරයක් ඇති වෙලා නෙවෙයි. කාමදාසව කාමයට පහඳින්නේ. අන්න ඒක දැන අරගෙන ඕක වෙන් කරලා ඕකට වැඩිය වෙනස් නැත්නම් මේ ආමිෂ සුඛයට වැඩිය වෙනස් නිර්ආමිෂ සුඛයක් තියෙනවා. ඒක ලබා ගැනීම සඳහා රූප කර්මස්ථානයේ හිත දාලා යම් වෙලාවක රූප කර්මස්ථානයේ හිත රඳවලා තියාගෙන ඉන්න පුළුවන් නම් එතකොටත් ලැබෙනවා ඔය ආමිෂ සුඛය වගේම නිර්ආමිෂ සුඛයක් ඒක ආධ්‍යාත්මික සුඛයක් ඒක මේ ධ්‍යාන සුඛ කියලා කියනවා ඉතින් ඒ නිසා ඔබත් తాවකාලිකව නැත්නම් ගිහින් අතහැරිලා මේ අරමුණක හිත තියාගෙන ඉන්න බලන්න කියලා ඉතින් උපදෙස් දෙනවා උපදෙස් දුන්නාට පස්සේ ආධුනිකයත් එහෙම කරගෙන යනකොට ඒක හරියනවා කියලා හිතුවා හරි ගියාට පස්සේ ලැබෙන මේ ලොකු සාන්තිය තුළ ඉඳුරංගෙන් පරිබාහිරව ලබන මේ ධ්‍යාන සුඛය තුල ඒ කෙනාට මම නම් දැන් ඉන්නේ සල්ලේක ප්‍රතිපදාව කියලා හිතෙන්ට ඉඩ තියෙනවා කියලා සර්වචාන්සේ මේ චුන්ද ස්වාංශර කියනවා. නමුත් චුන්ද මේ ආර්ය විනේයි ඒකට කියන්නේ සල්ලේක ප්‍රතිපදාව කියලා. ඒකට කියන්නේ කෙලස් කැපීම කියලා. සිඳලීම කියලා. ඒකට කියන්නේ ditta ධම්ම සුඛ විහරණය කියලා. මේ ජීවිතේම මේ කාමභෝගයෙන් උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සි වෙලා හම්බ කරලා ලබන සතුටට වැඩි සතුටක් රූප නොබලා සිටීමෙන් ලබනවා. සද්ද නාහා සිටීමෙන් ලබනවා. ගන්ධ රස පහස නොලැබීමෙන් ලබනවා. ඒක නිසා කියනවා ඒක තමයි මෙලෝ වශයෙන් ලබන්න පුළුවන්, ditta ධම්ම වශයෙන් ලබන්න පුළුවන් පරම සුඛේ. උසස් සුඛයක්. ඒ නම කියන මිසක් ඒකට අපි සල්ලේක ප්‍රතිපදාව කියන්නේත් නැහැ. ඒකට සල්ලේකේ කියන්නේත් නැහැ. කෙලස් කැපීමක් වෙන්නේත් නැහැ. ඒක ඉක්මවලා ගිහිල්ලා යම් කිසි කෙනෙක්ගේ ධ්‍යාන ලැබීම සඳහා ඉදිරියෙන් තියාගත්තේ අපිටමුත් වායෝ පොට්ටබ්බ ධාතුව කියලා ආශ්වාස ප්‍රශ්වාසය කියලා. එහෙම නැත්නම් අපිටම සක්මන් කරනකොට මේ පාඨවි ධාතුව කියලා පොළවේ තියෙන පායුවේ තද ගතිය කකුලේ තියෙන තද ගතියත් එක්ක ගැටෙනකොට අපි ඒකේ තියෙන තද ගතිය පදනම් කරගෙන අපිට පුළුවන් එයි මෙහිතාලවල වාසය කරන්න. එතකොටත් ඔය පරියන්කේ හා සමාන ලොකු නිරාමිෂ සුඛයක් සක්මනේ ලැබෙනවා. අපි කියනවා නිකන් නිදර්ශනයට වගේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් පියුම් හතක් උඩ වැඩියා වගේ. ඒ වගේ සක්මන හොඳට හරි ගියාට පස්සේ පියුම් පිට ඇවිදින තරමට පිරිසුදු භාවයක් ජීවිතයට ලැබෙනවා. ඇතින තියෙන වාරයක් පාස තමයි දන්නවා මේ වම මේ දකුණ එයින් පිට හිත යන්නෙත් නැහැ ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට පොළොව පොළොව මහී කාන්තාව පිට සවතු සිරප්පු දාන්න නැතුව ඇවිදිනකොට පුදුම අර්ත් ත්‍රිලක් වෙනවා. ඒක වෙනකොටමත් තියෙනවා. ඔය මොන සපත්තු සිරප්පු දැම්මත් මොන දේ කෙරුවටත් වැඩිය පොළොවේ ඇවිදිනකොට ලැබෙන ඒ ගතිය. ඒකට තර වගේ සැපක් එනවා. ඒකට පාඨවි ධාතුව වල. કોઈ ධාතුව හරහා හෝ අපිට පුළුවන් විස්තරසහිතව ගත්තොත් ධ්‍යාන වශයෙන් කියනවා පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යානයේ මේ හැම වෙලාවෙදීම අපි රූප ධර්මයක් ඇසුරු කරනවා. ඒ රූප ධර්මයේ පිළිබඳව ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒ රූප ධර්ම ඉන්ටෙන්සිව් වෙන්න පටන් ගන්නවා. ඒ අනුව එක පැත්තකින් බලනවා නම් අර ධ්‍යානයේ ගැඹුරක් එන්න පටන් ගන්නවා. එතකොට අපි ක්‍රමයෙන් ප්‍රීති සුඛ ඒකග්ගතාවසේ වින්දනයේ වෙනසක් ලබනවා. ගබන නැත්තම් ගබන නිර්ාමිෂ සුඛයේ ගැඹුරකට මදේට ගොබේට බහිනා වගේ තේරෙනවා. ඊට පස්සේ යම් වෙලාවක ඒක ඊටාම සූක්ෂම වුණාට පස්සේ එහෙම නැත්නම් මේ තමන් භාවනා කරන අරමුණ පෙනෙන නොපෙනෙන මට්ටමටපත් වුණාට පස්සේ ඒක අරූපේ කියලා කියන නැත්නම් සූක්ෂම රූපේ කියලා කියනවා. ඒකෙදි කලබල වෙන්නේ නැතුව මේක අරිටත් වඩා හොඳ දෙයක්. ඊටත් වඩා සූක්ෂම තපතක් කියලා ඒක දිගේ භාවනා කරන්න යන්න නම් ඒ කෙනා මේ කාමේ කාම ලෝකයේ තියෙන අර අතෘප්තිකර භාවයේ ඌන භාවයේ සහ කාමයට දාසකම් කරනවා වගේ මේ රූපයක් තියෙනවා ඕලාරික ගතිය ගොරෝසු ගතිය කර්කශ ගතිය ඒ නිසා මේ කර්කශ ගතිය දිගේ මට මෙච්චර ඉන්න පුළුවන් නමුත් මේ කර්කශ ගතිය නැති රූපය නැති සූක්ෂම රූපේ නැත්තම් අරූපෙහි මේට වඩා ගමනක් යන්න පුළුවන් කියලා අර රූප කර්මස්ථාන භාවනාව නැත්නම් රූප ධ්‍යාන ඉක්මවලා අරූප ධ්‍යාන මට්ටමට යන්න පුළුවන්. ගියාට පස්සේ පඨ වියාපෝ තේජෝ වායෝ කියන මේ හතරේ කොයි එකෙන් භාවනා කරත් අවසානට ඒව අතරමැද තියෙන අවකාශයට හිත යනවා. ඒක කියලා දෙන්න අමාරුයි මොකද ඒ තරම් අපි රූපවල බැඳිලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් හොඳට ආත්පස ආලෝකේ නැති අන්ධකාර රාත්‍රියක අහස දිහා බැලුවොත් අපිට තරුපන්ති පේනවා. ඒ තරුපන්ති දිහා බලලා අපි නස්සත්තර විද්‍යාව নানা ආකාර දේවල් දකිනවා. නමුත් අපි කවදාවත් තරු දෙකක් අතර තියෙන හිස්තන දකින්නේ නැහැ. ඒක අපේ ඉඳුරන්ට ගොදුරු වෙන්නේ අපේ ඉඳුරන්ට ගොදුරු වෙන්නේ ඇති දේ විපණයි. නැති දේ ගොදුරු වෙන්නේ නැහැ. ඉතින් කවදා හරි මේ තාරකා බලබලා ඉන්න කෙනෙකුට කිව්වොත් හිතින් ඔය ඔක්කොම තාරකා ටික අකුල වල පැත්තකට දාන්නකෝ. රීක්‍ය කරන ඔක්කොම කුණු අතු ගන්නවා වගේ අහසෙන් කීයක් වහන්න පුළුවන් වේද තාරකා ශේස්ත්‍රේ. 102ක්වත් ඇහින්නේ නැහැ. 98ක් තියෙන හිස්තන කල්පයක් අහස දිහා බලහින්න අපිට හිස්තන පේන්නෙත් නැහැ බලන්න හිතෙන්නෙත් නැහැ. ඒ මොකද අපේ හිත අපේ ඉඳුරන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඇති දේත් එක්ක බැඳෙනවා මිසක්කා ඒකට හිත බැඳලා හි নিমগ্ন වෙනවා මිසක්කා. වශී භාවයටපත් වෙනවා මිසක්කා. මේ රූප හිටලා තියෙන තද බල අවකාශයක කියලා පරිච්ඡින්න අවකාශයේ මේ රූපයක එක තාරකාවක් තව තාරකාවකින් වෙන් කරන අවකාශය ඒ ලෝක ආධ්‍යාත්මික දෙයක් කවුරු හරි කිව්වොත් මිසක ටොක්කක් කනලා බලන්නේ නැහැ. නමුත් භාවනා කරන යනකොට ඒකේන රූපේ ගෙවෙනකොට නැත්නම් බලන අරමුණට ගත්ත රූප කොටස ගෙවෙනකොට අපි කොච්චරක් මේ රූපෙට බැඳිලා තියෙනවද කියනවා කාමයට වගේම ඒසොට හුස්ම ගන්න බැරුව යනවා. ඇඟ සහලවන්න ගන්නවා. බය ඇති වෙනවා. වක්කාර ගතිය එනවා. මත් වෙනා වගේ පේනවා මේ භාවනා කර හිටපු රූපේ නැති වෙනකොට. මේ සමහරෙකුට ඒ ඒ ඒ රූප ධර්ම දිගේ යනකොට ඇති වෙන ඒ වක්කාර ගතිය ඇති වෙන රූප නැති වෙනකොට. සමහරෙකුට රූප නැති එකට පුදුම ආධාවක් ඇති වෙනවා. ඇති වෙලා ඒක නැතුව ආය රූපෙට යනකොට ආය තරහක් එනවා. මෙන්න මේ විදිහට අපේ මනුස්ස වර්ගය දෙකට බෙදලා ඉන්නවා. භාවනා කරන මනුස්ස වර්ගය ඔක්කොම නෙවෙයි. රූපේ ගිවං කරනකොට සමහරවට පෙකින වෙල කඩලා ගියා වගේ, තරුකලේ නූල කඩලා ගියා වගේ, රැහෙන් අයින් වගේ, තලෙන් තබෙන් තල්ලු කරලා දැම්මා වගේ මහා බයක් ඇති වෙනවා. ඒකට හිතෙනවා මේ මට මමයක් නැති වෙනවා. මොකක්වත් නැතුව නිකන් මේ අජට අවකාශගත වෙනවා වගේ. සමහරු දකින එක ලාභයක් විදිහට මේක තමයි හුදේකලාව කියන්නේ මේක හොඳයි. මේක උනාට පස්සේ මගේ හැප්පෙන්න මොකක්වත්ම දෙයක් නැහැ මට. නඩත්තු කරන්න දෙයක්වත් නැහැ. ඇතුළත පිටත කියලා දෙයක්වත් නැහැ. සීමාවකුත් නැහැ. අනේ ඔච්චර වංශ කියලා හිතන જાතිකුත් ඉන්නවා. ඒ කෙනාට තියෙන ප්‍රශ්නයක් ආයෙසර රූප මන්ත්‍රියන්ට යට තරහ යනවා. අපරාධය අර තිබුණ විවිකේ නැතුණයි කියන්නේ. රූපෙට ආශ කරන අරූපෙට බය කරන එක නයි එතෙන්ට යනකොටම පුදුම හීන් දාඩි දාන ගතියක් එනවා. බය චකිතේනවා. ඉතින් එතනදී කමඨාන සුද්ධ වෙන්න ඕනේ. සුද්ධ වුණොත් අර සූක්ෂම රූපෙට යන්න පුළුවන්. එතකොට එතෙන් ගියාට පස්සේ වෙන එතන මා විශාල මාර යුද්ධයක් කරලා තමයි රූපේ ගෙවම් කරලා අරූපේ කෙරෙන මේ ආකාශය දකින්නේ. තරු නෙවෙයි බකින්නේ තරු අතරවද අවකාශය. මේ විදිහට දකින්න පටන් ගත්තට පස්සේ යාට ඉතින් කොහෙ ගියත් මොනවා හරි වස්තුවක් දකින්න පේනවා තයි හැම වස්තුවක් අතරමැදම අවකාශයක් නැතුව වස්තුවට ඉන්න බෑ. මේ වස්තුව සහ අවකාශය කියන්නේ කන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. නමුත් මේ ලෞකික විශේෂ කවදාකවත් අවකාශයේ විශේෂ ශාස්ත්‍රය වෙන්නේ නැහැ. ඒක දැක්කොත් ඒක දකින්නේ හුනියමක් වගේ, මුස්පේන්තුවක් වගේ, කාලහනිකමක් වගේ, තුච්ච දෙයක් වගේ, රිත්ත දෙයක් වගේ. ඒ නිසා අපේ සාමාන්‍ය ජීවිතයේ තුච්ච රිත්ත අවකාශය දිහා බලන්නේ. භාවනා කරනකොට අපි කියයි කියලා හිතමු. ගියාට පස්සේ පේනවා මේ රූප කොච්චර තිබ්බත් එව්වා මුළු අවකාශයත් එක්ක බලනවා 102ක්වත් නැහැ. ඒක ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියාට පස්සේ ඒක හරියටම ගණන් කරලා කිව්වා. දුවට මේ දේවල් අඩු කරන අඩු කරන කඩ කඩ කඩ කඩ අංශු අණු කුඩා අණු පරමාණුවට ගියාට පස්සේ ඒ පුංචි කොටස් සබ්ඇටොමික් පාටිකල්ස් ගත්තොත් ඒවා තියෙන පුදුමාකාර ඈතක ගණන් කරලා බැලුවොත් 100%ට කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. ලෝකේ සාමාන්‍ය ගණන් ගන්නේ ගණිත සාහිත්‍යයට 100%ට වැඩි නම් ගණන් ගත යුතු දෙයක් වෙනවා. 100%ට අඩු නම් ගණන් ගන්න නැහැ. ලෝකයේ වස්තු වස්තු කියන එකෙන් අදහස් කරන ද්‍රව්‍ය 100%ක් 102%ක්වත් නැහැ. ඒ අතරමැද තියෙන හිස්තන ඒ හිස්තන අපි දකින්නෙත් නැහැ. දැක්කහම අපි දකින්නේ හුණියමක් වගේ. කාලකණිකමක් වගේ. ඒකට ගිහිල්ලා බැලුවාට පස්සේ පේනවා මේ වස්තු කොච්චර පොඩද තියෙන්නේ කෙලෝ අවකාශයේ කෙලවරක් නැහැ. වස්තුවේ කෙලවරක් තියෙනවා. වස්තුවේ කෙලවර අවකාශය. අවකාශයේ කෙලවරක් නැහැ. ඒකට ආකාශය අනන්තයි කියලා එතකොටත් භාවනාවක් තියෙනවා. නමුත් එයා දන්නවා ආයශරයක් අවකාශයේ ඉඳලා ආයත් වස්තුවට එනවා. ආයත් අවකාශයට. ආයෙත් වතුර. ඔය දෙක තුලදී අපේ විඥාණය හිබේම අදින්නේ අර 102කටත් අඩු රූපෙට තමයි. අවකාශයට අදින්නෙම නැහැ. ඒ නිසා අවකාශය දැක්කට පස්සේ තමයි තේරෙන්නේ යට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. රූපෙට සහ කාමයට බඳින. අවකාශයේ නොදකින්න නොපතන්න නොදෝමකින් කියන්නේ අන්න ඕක තමයි විඥානේ කෘත්‍යය. විඥානේ කරන්නේ මේ අවකාශයේ තා අංශු particles and space කියන එකෙන් particles වලට බඳලා අර space නැත්නම් අවකාශයෙන් අයින් කරන එක. ඉතින් ඒක කරපු වෙලාවේදී අපිට අවකාශය වෙන්නේ හුණෙමක් වගේ, මුස්පේන්තුවක් වගේ, පයිලෙතලා වැටීමක් වගේ, පෙකණි වල කඩලා ගියා වගේ, සරුකලින උල කඩලා ගියා වගේ. ඒ නිසා අපි ආය රූපෙට එනවා. ඉතින් රූපෙට ආවට පස්සේ හුස්මක් කරන විඥානේ බොහොම සතුට වෙනවා. දැන් අපිට මගේ කියා ගන්න දෙයක් තියෙනවා. මනින්ට මාන්නයක් ඇති කරන දෙයක් තියෙනවා. තණ්හා කරන දෙයක් තියෙනවා. නමුත් ඒ ඒ ප්‍රදේශයේ මුළු පරිමාවෙන් 102ක්වත් නැහැ. ඒ නිසා අපි කරන බිස්නස් එක හරීම බංකොලොත් බිස්නස් එකක් කරා. විඥානේ හැම වෙලාවෙම රූපෙට බැඳගෙන ඉන්නවා. අන්න මේක තේරුම් ගත්ත දවසට අපි කියනවා විඥානං ඡායතනෙ කියලා. මේ විඥානය තමයි මේ පොඩි දෙයක් අල්ලගෙන ඒකේ විශාල ලෝකයක් හදාගෙන තොරන් ගහගෙන නටාගෙන කතන්දර ගොතාගෙන යන්නේ. මුත් මේ විඥානයාගේ මැජික් එක දැක්කනම් ඒක අවකාශයටත් වැඩිය සිව්. ඒක දැක්කට පස්සේ පේනවා ඔය අපි ඔය තරංග ගන්න අපි ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධ කරන, මාන කරන මේ රූපය ගණිත ශාස්ත්‍රයේ හැටියට බැලුවත් ගණන් ගන්නව දෙයක් ඒක තුච්චයි, රිත්යි, අනත්තයි තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ පරතෝ ශුඤ්ඤතෝ ඉසොචන අපි මෙතෙක් කල මේ රණ්ඩු කරේ මෙච්චර කල් මේ ජීවිතේ විවත්ත හැදුවේ. මෙච්චර ජීවිතේ પરමාර්ථ හැදුවේ ඔක්කොම තුච්ච වූ රිත්ත වූ දෙයකට කියලා. තේරෙන්න පටන් ගත්තට පස්සේ මේක මේකේ ගණ්ඩ දෙයක් නැහැ කියන එක දෙයක් නැහැ. අකිංචඤ්ඤායතර අකිංචන කියන්නේ අකිංචන කිංචන කියන්නේ යමකට අකිංචන කියන්නේ මොකුත් නැහැ මේ මොකේද මේ අපි රණ්ඩු කරන්නේ කියලා මේ දේවල් වල කිසිත් නැති බව රණ්ඩු කරන දෙයක් නම් තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම සෙල්ලම් පොඩි කාලේ අවුරුදු 10 විතර වෙනකම් වැලි සෙල්ලම් කරන කාලේ ඒ සෙල්ලම් ගේක වටිනාකමක් තියෙනවා. සෙල්ලම් බඩුවලත් වටිනාකමක් තියෙනවා. නමුත් 10 ඉඳලා 20 දක්වා කාලෙදී සෙල්ලම්පත් නෙමෙයි යන්නේ අපිට. ඊට වඩා වෙන යුන જાති උටක් කැමති වෙනවා. 20 ඉඳලා 30 යනකොට මේ දෙකම අයින් කරලා කාමයට යනවා. කාමයට යනකම බයලජ්ජාව අපට එන්නේ නැහැ. 30 පැනපු ගමන් ළමයි යම් වෙනකොට ඔන්න බයලජ්ජාව වෙනවා. දැන් ළමයි ඉතර හෙළුවෙන් ඉන්න බෑනේ. ළමයි ඉතර කාම ක්‍රීඩා කරන්න බෑනේ. ආ එතකොට අර සෙල්ලම් බතුයි, වැලි හෙල්ලම් බතුයි, සෙල්ලම් බතුයි කාමේ දිහා ඔන්න එතකොට රෙදි වහගෙන කාමේ, හැංගිලා කාමේ කරන ගතියකට යනවා. 40 50 ගියාට පස්සේ ඔන්න ඒ ටික සමහරනම් 60 වෙනුනත් කාමේ යන්නේ නැහැ. නමුත් 50 ගියාට පස්සේ තීරණ පටන් අර ගන්නවා ඥාන දශකයට එනකොට. එක එක වයසේදී අපිට වටිනා කියන දේවල් එතන එතන අහලා අහලා ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි සාර්ථක ජීවිතයක් ගත කරනවා මාලාට. දරුවොත් අදාන යාන වාහනත් අදාන ගෙවලොත් යයි. ඔක් පුස්සක් තේරෙනවා. මේ කට්ටියනේ මොන දිහා බලනකොටම පුස්ස පේනවා. නමුත් මම කියන්නේ එහෙමත් තේරෙනවා තමයි. ඊට පස්සේ දෙනෝ කොච්චර හම්බ කරත් සත්‍ය කියන එක වෙනම එකක් කියන. එතකොට පේනවා ළමාකාර කරපු ළමා ක්‍රීඩා. ඊට පස්සේ මේ කාම ක්‍රීඩා. ඊට පස්සේ මේ ලබාගත් දේවල් වල තියෙන පුස්ත දැක්කට පස්සේ ඒ මනසේ අර මෙතෙක් අතහැරපු දේවල් පිළිබඳව ඇති කරගන්න හැඟීම. දැන් ඒතකොට ළමයි ශ්‍රී ලංකාවට එපයි කියන්න බෑනේ අපිට. අපි ශ්‍රී ලංකාරානේ. නමුත් ඒ ළමයින්ගේ රණ්ඩු සරුවල් වලට අපි එච්චර මැදිහත් වෙන්න යන්නේ නැහැ නේ. අපි දන්නවා ඒ කට්ටිය ශ්‍රී ලංකාවේ වැලි මාලිගාවකට. ප්ලාස්ටික් කෑල්ලකට. අපි ඒක බේරනකොට අපි අර පැත්තක් ගන්න යන්නේ නැහැ අපි දන්නවා. ඉතින් ඒ වයසේම තමයි. අන්න ඒ වගේ සත්‍ය හොයන ගියාට පස්සේ තේරෙනවා මේ මෙතෙක් ගත කරපු අවස්ථාවල තියෙන පුස්ස තේරෙන පටන් ගන්නට මේ මුඛයටද මේ ආතතිය ඇති කරගෙන තියෙන්නේ. මුඛයටද මේ අසහනය ඇති කරගෙන තියෙන්නේ. මුඛයටද මේ දරතේ ඇතිලා තියෙන්නේ. මුඛයටද මේ පරිලාහය ඇති කරගෙන තියෙන්නේ. අර ළමා ලෝකේ කක්කත් එක්ක සෙල්ලම් කරන කාලේ චූත් එක්ක සෙල්ලම් කරන කාලේ වගේ එකක. දැන් ඉතින් එතෙන්ට යන දෙයක් නැහැ කියලා යාට මුකුත් නැති බවක් මේ මේ ඔක්කොම කරගෙනත් මැරෙන වෙලාවේදී අතෘප්ති කරව මැරෙනවා. ඔක්කොම හම්බ කරත් අන්තිමට මේ ඌනව මැරලා යනවා. පූර්ණත්වයක් නැතුව. කාමදාසව මැරලා යනවා. ඉතින් මේක මේ වෙලාවේ ඒක දකින්නකොට පේනවා කොහෙද මේ මානවය යන්නේ? කොහෙද මගේ පරමාර්ථ පිහිටවල තියෙන්නේ මොකද්ද කවුද මගේ ශාස්ත්‍රුන් වහන්සේ මොකද්ද අපේ ප්‍රතිපදාව කොහටද මේක එල්ල වෙලා තියෙන්නේ කියලා බැලුවොත් මහා හින ගහච්ච සෝම් පිටේනේ තමයි පේන්න තියෙන්නේ මොනම කෙනෙකුට අක්කත් මෙන්න මෙතනයි සාරාර්ථය තියෙන්නේ මෙන්න මෙතනයි හරපද්ධතිය තියෙන්නේ මෙන්න මෙතනයි ද්‍රවය තියෙන්නේ ඒක වටේ කැරකෙන්නේ කියලා මැදක් නෑ මේකේ අන්න එතෙන් ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අකිංචනයි. දෙයක් කියලා ගන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මේක තිබුණත් එකයි මේක නැතත් එකයි. මේ මේ අපිට ලැබෙන ලම්බුනාම අපිට ලැබෙන කීර්ති ප්‍රසන්න අපිට ලැබෙන මේ ඔක්කොම නේව සංඥා නාසඤ්ඤා මේ දෙකම සංඥා විතරයි සංඥා ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියන තැනක තමයි ඔය ගමන ගිල්ල නතර වෙන්නේ. බුදුරජාණන්සේ ඉඳ ඉස්සල්ලා. ඉතින් එතෙන් යනකම බුදුරජාණන්සේ විස්තර කරලා කියනවා මේක සල්ලේකේ කියලා කෙනෙකුට හිතෙන් හිතනවා මොකද අපි කියනවා ඒකට සාන්ත විහාරය කියලා එකට කියනවා. ditta dhamma sukha විහාරයට වැඩිය ඉහස් උසස්. සාන්ත විහාර ජීවිතයක් ගත කරනවා කියලා කිව්වට ආර්ය විනේයි තාම යා මේ කෙලස් සිඳලන වැඩේට කපාලන වැඩේට අවිල්ලා නැහැ. හැබැයි මෙතෙන්ට ගිය කෙනාට අපි කිව්වොත් එහෙම ගිහිගේ අතාරව කෙනාට වැඩිය රූප කර්මස්ථානක හිත පිහිටුපේකන. අත රූප කර්මස්ථානයේ ධ්‍යාන ලැබුපේකන. ඊට පස්සේ අරූපේ දැකපේකන. අරූපේ ධ්‍යාන ලැබෙකන ඉන්ටෙන්ට ඉන්ටෙන්ට පිළිහිදුවක් ලබනවා. මේ බලන දේ පිළිබඳව, දකින දේ පිළිබඳව ගැඹුරක් දකිනවා. අර වැඩි මහල්ලෙක් සෙල්ලංගයක් කරන පොඩි ළමයිගේ සෙල්ලංගයකට අමුත් එක් විදිහට ගියා වගේ. ඒ ළමයි තාම ඉන්නේ සෙල්ලංගේ. අම්මා තාත්තත් එතෙන් ගියාම අම්මා තාත්තත් අර පොඩි උන් වගේ හැසිරෙනවනේ. ඔව් මේ පොල් කට්ටට පොල් කට්ට කියන්නේ වලද්ද කියලා කියනවා. වැලි ටිකට වැලි කියන්නේ බත් කියලා කියනවා. කොල කෑලි කඩා ගත්තාම ඒකට අපි මේ ව්‍යංජන කියලා කියන ඉතින් එතන වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරුම් ගත්තට මොකද සාමත් අර තමන්ගේ අර හිතේ තියෙන චිත්ත විසුද්ධිය නිසා මේ දේවල් අගයන් ආඩම්බරයන් රුචි අචුකන්දියා බැලුවට තම කෙලස් කැපීම කියන එකට නැත්නම් මේ ශල්ලේකේට තැනක් දීලා කතා කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ සරුවච්චන්දේ සල්ලේක පරියාය කියලා කෙනෙකුට වැඩ පටන් ගන්න ආඩයක් නැත්තම් ලකුණු නැත්තම් නිමිති 40ක් පෙන්ලා දෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ ඔය කියන දැනුමක් ඇතුව ඒ කියන්නේ ওই විදිහේ කීwidetilde සීලයක බෙදලා සමාධියක් ඇති කරන චිත්ත විසුද්ධිය ඇති කරගෙන ඉවර වෙලා එයාට ඇති වෙන මේ නීවරණයන්ගෙන් බාධා නැතුව මේ ඇති හැටිය පෙනෙන ගතියක් එනවනේ. ඒක හරියට මේ සංග්ලාස් දාගෙන ඉඳලා ගැලිවුවා වගේ. එයාට පේන ගතියක් එනවා. අන්න එහෙම ආවට පස්සේ එයාට පේන්නේ පළවෙනියෙන්ම පිරිසුදු හිතක පිරිසුදු භාවය ආපු ගමන් ඒ හිතේ පැන නගින සංකල්ප ටික පේනවා. සම්මා දිට්ඨිය වලට පස්සේ සම්මා සංකප්ප. මිච්ඡා දිට්ඨිය වල පස්සේ මිච්ඡා සංකල්ප. දැන් මේ කතා කරන්නේ ඒකට ආදර්ශය ගන්න තියෙන්නේ දැන් මේ කතා කරනකට ආදර්ශය ගන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප. අපි දන්නවා හිත පිරිසිදු නැත්තම් එනතම ඔය ධානයකින් වගේ පිරිසිදු වෙලා නැත්තම් රූප ලෝක අරූප ලෝක වගේ තැනකට ගියේ නැත්තම් ඒකේ තුල තියෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසා හිතවිලි පමණයි. ඒ හිතිලි නිතරම කාමයේ පරිසම් පරිසංයුක්ත වේ මේ විහා හිතවිලේන සංකල්ප විහිංසා ව්‍යාප අව්‍යාපාද අවිහිංසා විහිංසා ව්‍යාපාද විහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක කාම ව්‍යාපාද විහිංසා මේක ඉතින් අහන්න දෙයක් නැහැ ඒ බණ භාවනාවක යෙදিলা ඒක ධානයක වගේ නොහිටපු ඉන්න හැම වෙලාවෙම ඉන්නේ එකේ යම් වෙලාවක මේ යෝගාවචරය මේක දකිනවා නම් මිටිතනින් වතුර බැසියේ මේ හිත තිබ්බොත් ඒක දුවන්නේම කාම විතක් වලට ඒ කාම විතක් කරා තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම පරිේෂණ කරන්නේ අපි මේ දැන් හරි නෑ දැන් මේ වර්තමානයේ හරි නෑ අපි මේක දිනු කරන්නේ මේ හදන්නේ එතකොට අනිවාර්යයෙන් වර්තමානට වසුරු හෙලනවනේ වර්තමානට ද්වේෂ කරන්නේ නැතුව කවදාකවත් අනාගතය හදන්න බෑනේ ඒ නිසා හැම පරිේශණයකින්ම කරන්නේ ආර්ය පරිේශණයට කක්ක කරනවා. ආර්ය පරිේශණ කියන්නේ දැන් මම මෙතන මේක සම්පූර්ණ පිළිච්ච දෙයක්. මේක උදකලාවක්. මේක සම්පත්තියක්. සාතන සම්පත්තියක්. ඒකේ ඉඳගෙන අපි වෙන දෙයක් හොයනවා. කාම පරිේෂණ. පරිලාහ ඇති කරනවා. ඒ නිසා සියලු පරිේෂණ මිච්ඡා පරිේෂණ. කවදා හරි දැනගත්තොත් මේ පරිේෂණ කරන්නෙම දෙවිල්ලක් නිසා, තැවිල්ලක් නිසා වර්තමානයේ උල තිබ්බා වාගේ අසහනයක් නිසායි මේ පරිේෂණ කරන්න කියලා දැනගත්තොත් යාට පේනවා මිච්ඡා දිට්ඨියක් ආවොත් මිච්ඡා සංකල්පමයි. සම්මා දිට්ඨිය આવොත් වෙනවා මේ වර්තමානයේ මොහොතේ හිත පවත්තලා ඒක පිටිලානම් ඒක සම්පatti කරනම් ඒක නම් උදකලාව කියන්නේ තවත් මොනවද හොයන්නේ එතකොට එයා යන්නේ අය පරිේෂණ කරන්න ඒ වෙනුවට තව තවත් වර්තමාන මොහොතේ নিমগ্ন වෙනවා. නැත්නම් අපි කියනවා සතිය පිහිටවනවා. එලඹ සිටි සිහිය. ඒ වගේම අනේ බුද්ධෝත්පාද කාලයක් මට ලැබුණා සාදු සාදු. අනේ manussත්ත්ව ප්‍රතිලාභයක් මට ලැබුණා සාදු සාදු. අනේ ක්ෂණ සම්පත්තිය මට ලැබුණා සාදු. අනේ මට සද්දත් සත්පුරුෂ සේවනේ ලැබුණා. අනේ මට සද්ධර්ම ශ්‍රවණය ලැබුණා. අනේ මට ඕන පැවිදි වෙන්න පුළුවන්. මෙච්චර කළා තවත් මොනවද ඉල්ලන්නේ? මේ ඔක්කොම ලැබිච්ච හැම මිනිස්සයාම තාම ඉල්ලනවනේ මොනවාද? තාම හොයනවා. ඒ හොයන හැම වෙලාවෙම 1000ක් පරිලාහයකින් තමයි දඟලන්නේ. ඒ කියන්නේ වර්තමානයේ අගේ කරන්නේ නොකරන හැම වෙලාවෙම මේක තව හොඳ කරන්න හදනවා. <clears throat> මේක තව දියුණු කරන්න හදනවා. ඉතින් ඒකට එන උපමාවකට කියනවා මේ පංචතන්ත්‍රය වගේ කතාවලක් තියෙනවා. අපේ මේ ආතනේ ඒක පාවිච්චි කරනවා. දසරත කියලා රජ කෙනෙක් ඉන්න කාලේ මාළුකාරයෙකුට <clears throat> හම්බුනාලු කණ්ඩායමකට විසාර කකුලෙක්ගේ අණ්ඩක්. මහා විශාලයි. ඉතින් මේ මිනිස්සු එක රජුරණ ගිහිල්ලා බාර දුන්නාලු ඒ දවස්වල හැටි තමයි මොනවාට අතිරේක දැක්කම මචං රජුරණ ගිහිල්ලා ඔප්පු කරනවා. ඉතින් රජු විසාරයක් දීලා. මේ මිනිස්සු පිටත් කළා. දැන් මේ විශාල කකුළු දණ්ඩ අණ්ඩ අරගෙන පුරোহিত ප්‍රාපණ යවවලු. මේකේ මොන වගේ වැරද්ද කරන්න පුළුවන්. ඊට පස්සේ කවලු බැරි වෙලා හරි මේකේ හරියට සම්බර වෙන්න ඇත් එක කපලා හමක් තියලා ගැහුවොත් බෙරයක් හදාගත්තොත් බෙර කොටයකට ගත්තොත් පුදුමාකාර සද්දයක් එයි කියලා. හොඳට බේස් එක. ඊට පස්සේ ඉතින් මිනිස්සුර හම් වැඩ කරන මිනිස්සුකට එන්නේ කියලා හොඳට තියලා බැඳලු රබර් මේ මේ හම් දෙක. බැඳලා තට්ටු කරපුවාම පුරোহিত බ්‍රාහමණයා කිව්වලු මේක මේ බෙරේට තට්ටු කරපුවාම රජුණගේ රාජධානිය පුරාවටම ඇහෙනවා. ඒක නිකන් මේ සංගෙඩියක් පිම්බ වගේ ඇහෙනවා කිය. ඉතින් මේක රජ රජුරන්ගේ භාණ්ඩාගාරේ විශාල වටින වස්තුවක් බාටපත් උනාලු. මේකේ තියෙන මොනම සද්ද මොනම ලීයකින්වත් ගන්න බැරි තරම් හොඳට දෝකාර දෙනවා. ඉතින් හැමදාම භාණ්ඩාගාරිකය ඇවිල්ලා කියනවලු ඔබතුමාගේ භාණ්ඩාගාරේ මෙන්න මේ මේ රත්නාරදී තියෙනවා මේ බෙරේකුත් තියෙනවා කියලා. ඉතින් දැන් රජුරන්ට මේම හිතනවලු දැන් මේ බෙරේ නිකම්ම තියෙන නිසා මේ මේට වැඩිය මේකට මේ වටිනාකමක් දෙන්න ඕන කියලා මැණික් කෙබ්බෙව්වලු. අනේ තට්ටු ගන්න බුබු ගෑවලු. මැණික් කෙබ්බුවට පස්සේ අර සද්ද එන්නේ නැහැ. මේ තියෙන එක තවත් හදන්න ගියාට පස්සේ අනාගන්නේ ওই විදිහට තමයි යන්නේ. මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලයේදී ලැබිච්ච manussාර්ථ ප්‍රතිලාභයේදී ලැබිච්ච ෂණ සම්පත්තියේදී ලැබිච්ච සද්ධර්ම ශ්‍රවණයේදී ලැබිච්ච සත්පුරුෂාශ්‍රයේදී ලැබිච්ච ඕන පැවිද්දතියේදී අපි තව තව දේවල් හොයන්න ගියාම දසරත් රජුරුවන්ගේ බෙරේට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නේ මොනවදෝ මේකට ආලවට්ටම් දාන්න හදනවා මේකට මැණික් ඔබවන්න හදනවා ඉතින් අන්තිමට තට්ටු කරපුවාම බුබ්බුක් ගාන එක තමයි වෙන්නේ ඉතින් කාගේ ළඟට ගියත් ඒ බුබ්බු සද්දය ඇහෙනවා මොකද හැම කෙනාම ඉන්නේ අසන්තුප්ත ආසාවකින් මේ පරිේෂණ කරනවා. කාම පරිේෂණයක ඉඳලා ඉන්නේ. ඉතින් ඒකට හේතුව මිච්ඡා දිට්ඨිය. සම්මා දිට්ඨියට ගියානම් තේරෙනවා මේක ලුණු වතුර බොන්නාගේ වැඩක් හදා පිපාසය සංසිඳෙන්නේ නැහැ. ගිනි අඟුරක් දනවට අතින් අතට මාරු කරනවා වගේ වැඩක් කොයි අතට වැන්නොත් පිච්චෙනවා. ඕක අතහරින්න නැතුව අතින් අතට මාරු කරන වැඩක් මේ ලෝකේ තියෙන. ඒක අපේ අම්මා දන්නෙත් නෑ, අත්තා දන්නෙත් නෑ, මුත්තා දන්නෙත් නෑ, කිත්තා දන්නෙත් නෑ, කිරිකිත්තා දන්නෙත් නෑ, දත්තා දන්නෙත් නෑ, පණත්තා දන්නෙත් නෑ, කිරිකෑමත්තා දන්නෙත් නෑ. ඒ කට්ටිය අපිට දීලා තියෙන ඕකම තමයි. මේ මේට වඩා කොහොමද පුළුවන් කියන මිත්‍යාවක් දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා දුර්ලභම වස්තු හතම මට ලැබිලා තියෙනවා. කිස්ත පරියේචනං චරේ මොනවද තවත් පරියේෂණ කරන්නේ. ඒක හැම පරියේෂණයකින්ම ආර්ය පරිේශන පොඩි කෙනහිල්ලක් වෙනවා. අද තියෙන හැම පරිේශනයක මොකද හැම මේ විශේෂයෙන් බටහිර ලෝකේ තන්නේ ක්‍රම මිත්‍යා දිට්ඨියකින්. ඒ නිසා බටහිර ලෝකේ 100%ක්ම තියෙන මිත්‍යා සංකල්පවල. ඒකට කවුරක්වත් ආයෙ කොත්තු කරලා බල්ල පෙන්වන්න ඕන කමක් නැහැ. සුද්ධ වශයෙන්ම තියෙන්නේ ඒකේ. ඒ නිසා උන්දලා ගාව ඉතුරු වෙන ඔක්කොම ඒක තමයි. දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අර විදියට යම් කෙනෙක් රූප ධානය වඩනකොට එහෙම නැත්නම් අරූප ධානය වඩනකොට යට යම් වෙලාවක මේ අවකාශයක මේ අපි රණ්ඩු කරන්නේ අවකාශයක් බෙදා ගන්නයි මේ ඊර්ෂ්‍යා කරන්නේ ක්‍රෝධ කරන්නේ මාන කරන්නේ කියන එක තේරුනොත් ඒ ඒ ඒ තේරුම් ගත්ත මනසෙන් ඇති වෙන සංකල්ප වර්ගයක් තියෙනවා. කාම සංකල්ප වෙනුවට එහෙම නැත්නම් අභිජ්ජා සංකල්ප වෙනුවට අනබිජ්ජා කියලා එහෙම නැත්නම් රැස් කරනව වෙනුවට අතහරිනවයි කියන එක. ගීගේ අතහරිනවා කියන්නේ අබිනිෂ්ක්‍මණය කියලා එකක් තියෙනවා. අන්නේ අබිනිෂ්ක්‍මණය කිරීම විනෝදාංශයක් වෙනවා යාට. එයාට තේරෙන්න පටන් ගන්න මේ දීලා දාන්න දාන්න තමන්ට නඩත්තු වියදමක් නැහැ. අපිට ලැබෙන්න ඕන දේ කොහොමද ලැබෙන්නේ? ඒක මේ බුද්ධියට සින්න කරන මගේ දේ කොටු කරන කණ්ඩෝන කමන්නේ. ඒකට අවිද්‍යාව වෙනුවට දැඩි ලෝභය. මේක මගේ. මේක වෙන කෙනෙකුට සාධාරණ වෙන්න බෑ. මේ මමම කරගෙන දැන් මේ ඇමරිකාවේ පොහසත්තු 100ට 1ක තියෙන ධනය ගත්තොත් කොච්චර කෙනෙකුට කාලා ඉන්න පුළුවන්. මොකක්දාකත්ම දෙන්නේ නැණේ. දෙන්න බෑ. දුන්නොත් මේ ආර්ථිකය පවත් ගන්න බෑ. ඒ නිසා ආර්ථිකය හදලා තියෙන්නේ ධනවතාවගේ පැත්තටම යන්න සමව වස්තු බෙදලා නොයන්න. ඒතර තමයි මේ ධනවාදී ක්‍රමය යන්නේ. අපි ඒකට තමයි මේ පහඳින්නේ. ඉතින් බුදුජානනාංශයේ ක්‍රමය තියෙන සාංගික ක්‍රමය. අත්තම් අත්තම බෙදා හදා ගන්න ක්‍රමය. පුළුවන් එකනත් වැඩි එකකට දෙනවා වැඩි එකකට පුළුවන් කරලා දෙනවා දීලා කටයුතු කරනවා ඒකට පින් කරගන්නවා වගේ කියලා එකක් තියෙනවා බැරි කාට හරි නැති කෙනෙකුට දීපන් දෙනකොට පින් සිද්ධ වෙනවා ඒක අඩු ගානේ ඩොලර් එක්ස්චේන්ජ් එක වෙනුවට පින් එක්ස්චේන්ජ් එකක් යනවා තීන මිනිහ නැති මිනිහට දෙනවා අන්න ඒක එන්නේ අනබෙහිජාව තුලින් ඒක එන්නේ සම්මා සංකල්පේ හරහා ඒක නිසා බුදුචාන් වහන්සේ අව්‍යා කාමවිය කාමවිතක්ක ඒ වෙනුවට නිස්සරණ විතක්ක කියන අතහැරීම විතක්ක. ඊගාට ව්‍යාපාද විතක්ක වෙනකොට අව්‍යාපාද විතක්ක. මිනිසු කෙරේ වෛර කරන, ද්වේෂ කරන වෙනුවට සුවපත් වෙත්වා කියන අදහස. හැම කෙනාම මං වගේ සැප කැමති මමමයි අනිත් ඔක්කොම ඒගොල්ලන්ට සැප වේවා කියන එකට අවිහිංසාව. විහිංසාව කියලා කියන්නේ සූරකෑම. අපි කරන කොයිම ජොබ් එකක්වත් නැහැ සූරකෑම නොකර කරන්න පුළුවන් එක. හැම රස්සාවෙම කරන්නේ පුළුවන් එක බැරි එක හුරං කණ එක තමයි. ඒක ඉතින් survival of the fittest කිව්වත් ඔච්චරම තමයි. බලවතා ජයගනී කිව්වහම ඒකම තමයි. ඉතින් ඒක තමයි අපි අපේ ජීවන රටාව. අපි ඒක තමයි අපේ දරුවන්ටත් දෙන්න හදාන්නේ. අනිත් කට්ටියට වැඩිය ඉක්මනට උඩට වරින්. උඩට આવොත් උඹට ඒක තමයි පාඩම. ඌත් හොඳට ඒක අල්ලනවා. එතකොට අපි මේ මේ සහජාත දරුවෙක් එහෙම නැත්නම් අපේ කියන අහන දරුවෙක් කියලා කියනවා. ඉතින් මෙන්න මේ කටයුත්තේ අපි ජීවත් වෙන තාක්කල් අපිට පේන්න තියෙනවා. එහෙම නැත්නම් මේ මිච්ඡා සංකල්ප දැන හෝ නොදැන අපි පොහොර දාන තාක්කල් මෙතන යටිපහුව වෙන මිච්ඡා දිට්ඨියක් තියෙනවා. යම් වෙලාවක ඒ යෝගාවචරයා ධ්‍යාන මාර්ගයකින් ධ්‍යාන නැත්තම් කියලා කියන්නේ නීවරණ දුරුවන් කරපු මට්ටම කියමු. නීවරණ වලට බුදුහාමුදුරුවෝ කියන්නේ නිවන ආවරණය කරන පඤ්ඤා දුබ්බලීකරණය කරන අචක්කු කරන අවි අනිබ්බාන සංවත්තනික දෙයක්. නීවරණ අයින් වුණාට පස්සේ එක්ක රූප ධානයක හිතේ නැත්නම් අරූප ධානයක හිත තියෙන්නේ. එතකොට යාට පේනවා. මේ මේ අපේම සහෝදරයන්ගේ බෙල්ල කාගෙන අපි ජීවත් වෙන්නේ. ඒකට කියන්නේ උර්ග ජීවිතයක් අපි තාම ගත කරන. අපිට පුළුවන් තාම ලේ පිට පණ තියෙන සතෙක් කන්න. ඒක තමයි උරගයාගේ ස්වරූපේ. ඌ ආයේ මේ ඇනස්තයිස් කරලා, තටු අයින් කරලා, කොටේ අයින් කරලා කන්නේ නැහැ. ගිඩි විදිම ගත්ත කෑවා. ඒක තමයි අද තියෙන ආර්ථික ධනවාදී ආර්ථික ක්‍රමේ තියෙන්නේ. ඉතින් ඒක දිහා බලලා ඉවර වෙලා අර තේරෙනවා නම් ඇයි මා තුල කොහෙන්ද මේ මේ බ්ලේච් අදහස් උර්ග අදහස් රෙප්ටිලියන්ස් කියලා කියනවා. මේ අදහස් ඇවිල්ලා තියෙන්නේ අපේ ආසියා කරේකට නාග කියන වචනේ පාවිච්චි කරනවා. චීනේ මකර කියන වචනේ පාවිච්චි කරනවා. ඒක තමයි අපි අපේ තද වෙච්ච ගමන් අපෙන් එළියට එන්නේ ඕක තමයි. ආහනේ ගතිය දිහා බැලුවට පස්සේ එතකොට අපිට තේරුම් ගන්න වෙනවා මේක මේ ඥානගත වාපු දෙයක්ද නැත්නම් මේ ජීවිතේ පුරුදු කරපු දෙයක්ද නැත්නම් අපි විසින් පෝෂණය කරන ලද දෙයක්ද නැත්නම් අපි නොදකින් කිව්වට අයින් කරන්න පුළුවන් එකක්ද මේ කිසිම තැනකින් අපිට හුස්ම ගන්න ඉඩක් නැහැ කිසිම තැනකින් අපට ඉස්වාසුව ඉස්පාසුවක් නැහැ තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ තියෙන්නේ මොකද මේ සංකල්ප මේ කාම සංකල්ප එන්න හේතුව මිච්ඡා දිට්ඨි. ඒ වෙනුවට පුළුවන් නිස්සරණ අධ්‍යාසයෙන් අබිනිෂ්ක්‍මන අදහසෙන් ටික ටික හරි අතහරින්න. ටික ටික හරි අතහරින්න. එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ හිංසක ස්වභාවය හිංසක ස්වභාවය කියලා කියන්නේ මම මගේ කියන එකට අපි සුරකෑමක් කරනවා. අන්නේ හිංසක ස්වභාවය නැති වෙන්න නම් අපි සියලු සතුන් කෙරෙහි ගස්කොලන් කෙරෙහි පරිසරය කෙරෙහි සමසිත සමමෙත කියලා එකකට යන්න පුළුවන් නම් අපිට තේනවා ඒක අපිට දැන් අපේ එක අම්මා කෙනෙකුට දරුවෝ සියලු දෙනා විතේයි ඒ සමාන අදහසක් ඇති කරගන්න වෙනවා ඇති වෙනවනේ ඉතින් ඒ ආදර්ශය අරගෙන සියලුම දරුවන් මගේ දරුවන් කියන විදිහට වගේ එහෙම නැත්නම් මේ පණ ඇති පණ නැති සියල්ලටම ඒවට නිසිනින්ද ඉඳ දෙන්න කියන අදහස වගේ මේ විහිංසා සංකල්පය එක චිත්තක්ෂණට આવොත් හිතන්න. මුළු ලෝකෙ ඔක්කොටම අපිට සමමෙත සමමෙත ගන්නවා කියන එක නිවන් දැක්කට පස්සේ තියලා එක චිත්තක්ෂණයක සියලු දෙනා විසෙහිම සමසිත පැවැත්වීම. ඉතින් මේ සල්ලේක ප්‍රතිපදාව විස්තර කරනකොට බුදුරජාණන්සේ ඉස්සල්ලාම අපිට දෙන පොඩි අභියෝගය ගෙදර වැඩ දෙනවා වගේ පොඩි අභ්‍යාසයක් දෙනවා. ඉදක ඉදකෝපන චොන්ද සල්ලේකා කරණියෝ. මෙන්න චොන්ද බුදු සල්ලේකේ ඕනේ නම් කර හැකි වැඩක් මම කියන්නම්. ඒ මොකද්ද? පරේ වීංසා භවිස්සanti. අනිත් ඔක්කොම හිංසකයි. ගස්කොලම් පවා පොඩි එකා යට කරන ලොකු ගහ වැවෙනවා. බලවතා ජයගනි ක්‍රමයට තමයි පරිණාමය සිද්ධ වෙන්නේ. රාජ්‍ය තන්ත්‍රයත් එහෙමයි. කොතන ගියත් එහෙමයි. ඔක්කොමලා ඉන්නේ විහිංසකව මයමෙත් අවිහිංසාව අවිසාමාති සල්ලේකෝ කරණියෝ. මට පුළුවන් ද අවිහිංසක වෙන්න? කාටවත් ගිනි ගෙඩියක් නැති ජීවත් වෙන්න. කාටවත් හිංස කරන්නේ නැතුව ජීවත් වෙන්න. ඉතින් ඒකෝට අපිට හිතෙනවා නැත්තම් ආගමෙන් අදහසක් ඇති කරලා තියෙනවා. ඒක රහත් වුණාට පස්සේ විතරයි කරන්න පුළුවන්. එතකන් අපි ඉතින් මොනෝ කරන්නද ඉතින් ලබාවපන් හැටියට බබා හම්බ වෙනවනේ. මේක කියලා. මේ නිසා මේ අවිහිංසාව කියන එක සල්ලේකයක්. කෙලස් කපා හැරීමක් නම් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේක පිළිබඳව චිත්තම චිත්තුප්පාදයක් ඇති කරා. චිත්තුප්පාදම්පිකෝ අයං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරා. මට මෙහෙම මගේ එක චිත්තක්ෂණයක හෝ මට විහිංසාව නැතුව අවිහිංසාවෙන් ඉඳ ලැබේවා කියලා කැමැත්තක් ඇති කරගන්න. චිත්තපදයක් කියලා කියන්නේ චිත්තක්ෂණය. ඇති කරත් ඒක පුදුමාකාර උපකාරක ධර්මයක් කියලා බුදුහාම සඳහන් කරනවා. චිත්තුප්පාදම්පිකෝ හංචුන්ද බහුකාරා කුසලීසු ධම්මේසු බහුකාරං වදාමි. ඒක නිසා අපි මේ ඔක්කොම කරලා කරන්න හදාන්නේ ධනොත් දීලා සිලුත් රැකලා භාවනත් කරලා බලන එක චිත්තක්ෂණයක්. ඒවම්පි සබ්බ භූතේසු සියලු සත්‍යයන් විසෙහි මවෙක් තම දරුවට කරන්නා ප්‍රේම කරන්නාසේ මෛත්‍රී කරා ඒක වටිනවයි කියලා තන ඔන්න ඔන්න කෙලස් කැපෙන පටන් ගන්න තැන. මේකට කියනවා චිත්තුප්පාද වාරය කියලා. ඉස්ලාම් පෙන්නනවා කෙලස් කැපෙන්න පුළුවන් මේ තැන් 40ක් වෙන එකක් තමයි විහිංසාව. විහිංසාව තමයි ලෝකේ ස්වභාවය. ඒක තමයි ලෝකේ පවතින ක්‍රමේ. ඒ මම දන්නවා ඒක. ඒක මට කවදාකවත් නැත කරන්න බෑ. මොකද ලෝකේ දුවන්නේ නැහැ. වේසාව නැතුව ලෝකේ දුවන්න බෑ. යන්ත්‍රයක් දුවනකොට ඝර්ෂණය කියන එක නැති යන්ත්‍රයක් නැහැ. යන්ත්‍රය 100ක් කවදාකවත් කාර්යක්ෂම කරන්න බෑ. දුවන යන්ත්‍ර හැමදැනම ගැටීම් තියෙනවා. ඒ වගේ මේ ලෝකේ තියෙනම විහිංසාව. ඒක ඉතින් කවුරක්වත් ආයි කියලා දෙන්න ඕනේ. ඒකට ලක්ෂිකුත් එකක් නිදර්ශන තියෙනවා. නමුත් මට වැරදිද මේ සා විශාල සීලයක් රැකලා හිතත් අරමුණක තියාගෙන පුරුදු කරපු මට ඒක චිත්තක්ෂණයක් හිංසාවක් නොකර ඇති කිරීමේ චිත්තුප්පාදයක් පහල කරන්න පුළුවන් ද කියලා. ඉතින් එතකොට මම අර කියප එක තමයි උග දෙනෙක් හිතන්නේ ඒක ඉතින් රහත් වෙන්න ඉස්සලා අපි කොහොමද කරන්නේ? ඒ මොකද මම සදාකාලිකව හැමදාම විහිංසාවේ ඉඳගෙන ඔක්කොටම වෙහින්සාව ඉඳ ගන්න චිත්ත රූපයක්ම ගන්න හිතන එක නොකරන පැත්ත. නමුත් මෙතන බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ හුස්ම ගන්න බව දැනගන්න හැම චිත්තක්ෂණයකම වෙහින්සාව තියෙනවා. සතිමත් හැම චිත්තක්ෂණයක වෙහින්සාව තියෙනවා. ඒ නිසා මුළු ලෝකෙම වෙහින්සාවෙන් යන්න එපා. එහෙම නැත්නම් එපා නෙවෙයි අවශ්‍ය නැහැ. මේ එක චිත්තක්ෂණයක් සති මාත්‍රයේ පිහිටලා මම දැන් ඉන්නේ සතියේ බව දන්නවනම් ඒක හරීම උදාසීන අරමුණක් නේ. කවුරුන්වත් ගස කඩා ගන්න එක දෙයක් නෙවෙයිනේ. සූරකෑමක් නෙවෙයිනේ. හිංසාවක් නෙවෙයිනේ. ඉතින් මේක මේ සති චිත්තක්ෂණයක 40 පැතිකඩක් මේ පෙන්වන්න හදන්නේ. ඒ සති චිත්තක්ෂණයට ගිහිල්ලා සතියේ ඉන්නකොට කෙලස් කැපෙන බවට 40 ආකාරකින් පෙන්වන්න පුළුවන්. එකක් තමයි සතිමත් චිත්තක්ෂණයක කිසිම දවසක හිංසාවක් නැහැ. කොච්චර දුරට ඒක විස්තර කරන්න පුළුවන්ද කියලා කියනවනම් මේ මුළු ලෝකෙම කෑදරකම නිසා අතිධාවනයේ නිසා ලෝක ගෝලය රත් කරනවා. අපි කියමු ඒක බොරුවක් වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. කොහොම හරි ග්ලෝබල් වෝමින් යනවා. මන්ට ඕනකමක් නැහැ ඒකට සාක්ෂිකාරයක් වෙන්න. චිත්තක්ෂණයක් සතිමත් වුනහම ඒ චිත්තක්ෂණේ මගෙන් ඔය ගෝලීය කරමේ පෘථිවිතරේ රත් වීමට මම කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මම ඒක සීතල කරන්න එක චිත්තක්ෂණයක් උදව් කරනවා. මේ ලෝකෙ පුදුමාකාර දූෂණයට ලක් වෙලා තියෙනවා. ඕසෝන් ලේයර් එක එහෙන් මුහුදු ජලයේ එහෙන් තෙල් වැටිලා නැස්ච වෙනවා. මේ පරිසරයේ විශාල යන්ත්‍රෝපකරණ පාවිච්චි කරලා කෘෂිකාර්මික ශක්තියක නැතිලා ගිහිල්ලා කෘෂි රසායන ද්‍රව්‍ය නිසා ලෝකෙ කෙලසෙනවා. නතර කරන්න බෑ. නතර කරන්න මොන જાති කරනවා. නමුත් එක චිත්තක්ෂණයක්. විහිංසා මුවාවෙන් හෝ සතිමත් වෙනවනම් මම ඒ චිත්තක්ෂණේ ලෝකේ දූෂණයට මම සාක්ෂිකාරයක් වෙන්නේ නැහැ. එක චිත්තක්ෂණයක්. අපි විහිංසා මුවාවෙන් හෝ සතිමත් වෙනවනම් ඒ චිත්තක්ෂණේ මගේ సంతානෙ කෙලෙසෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අන්න පටන් අර ගන්නවා සල්ලේකේ කියන එක තාම පටන් ගත්තා නෙවෙයි. චන්දං ජනේති. මේකට කැමැත්තක් පහළ. චිත්තුප්පාද මත්තම්පිකෝ චුන්ද බහුකාරම්පි වදාන. මේ එක චිත්තුප්පාදයක් උපදවන්න පුළුවන්. මුළු ලෝකෙම ලෝකේ රත් කරන්න කටයුතු කරත් මට කළ හැක්කක් තියෙනවා කළ යුත්තක් තියෙනවා. මුළු ලෝකෙම මේ කෙලෝරක් නැතුව දූෂණය කරගෙන යද්දී මට කළ හැක්කක් තියෙනවා මට කළ යුත්තක් තියෙනවා මේ මුළු සංසාරෙම මං කෙලෙස් සහිත හිතකින් ගත කරාට මට කළ හැක්කක් තියෙනවා කළ යුත්තක් තියෙනවා මේ චිත්තක්ෂණේ සතිමත් වෙනවා නා මුළු ලෝකෙම නුහුරට ගමන් කරත් මේ ලෝකෙ පෙරළ නැතුව සම්බර වෙලා තියෙන්නේ මං වගේ සතිමත් වෙච්ච සුළු පිරිසකගේ තියෙන ඒ හොඳ කම්පන චංචල වේග නිසයි කියලා හිතා ගන්න. එහෙම නැත්නම් මේක පෙරලෙනවා. එහෙම නැත්නම් මේක ඇද වෙනවා. ඒක නිසා Taman ඒ ගන්න එක චිත්තක්ෂණයක සල්ලේකේ සඳහා ගන්න එක චිත්තක්ෂණයක වටිනකම දන්නේ සරුවචනාංශය විතරයි. ඒ නිසා සරුවචනාංශ සඳහන් කරනවා චිත්තුප්පාදම්පිකෝ චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. යම් කිසි කෙනෙක් අකුසලේක අකුසල් නොකර සිටින් පමණයි මෙතන කරන්නේ. කුසලේසු ධම්මේසු කියලා වෙන මොකක්වත් කරන්නේ. අකුසල් නොක සබ්බ පවසා කරනවා. තතිමත්වේ ඉන්න චිත්තක්ෂණයක ඕනේ නම් එයාට දාන්න පුළුවන් මම විහිංසා මාර්ගයෙන් විහිංසා මුවාවෙන් මම මේ සති චිත්තක්ෂණය සාධාරණීකරණය කරනවා. මෙතන ඔය නේව සංඥා නා සංඥායතනේ ලබන කුසලයටත් වඩා බුද්ධ ආදී උත්මයන් වහන්සේලා මේක සල්ලේකයක් විදිහට කෙලස් කපහැරීමක් විදිහට සැලකෙනවා. ඒතර දැන් මේකේ පේන්න තියෙන්නේ ඔකටත් ඒ ඊගාවට තියෙන සතුම් මැරීමෙන් වැළකීම කියලා. ඊට පස්සේ ඔය අටසිල් පද ටිකම පෙන්වන බුදුහාමෝ. අනික් සියලුම දෙනා සත්තු මරනවා. මේ ලෝකේ ඇත්තටම මරන්න නැතුව කොහොමඩක්වත් ජීවත් වෙන්න බෑ. අපි ජීවත් වෙන්නේ තව එකෙක්ගේ කුලල කාගෙන තමයි. බලවතා ජයගනි කියන්නේ ලෝකෙක මේක තියෙන. මේක ආහාර දාමයක අපි ඉන්නේ. ඉතින් අපි කොච්චර හෝල්සම් කීකියා කණ්ඩ හැදුවත් ඒ කන්නේ කාගේ හරි ආහාර වේලක් නේ අඩු ගානේ. දැන් සංඝයානම් සදාකාලිකම කවුරු හරි දෙන කෑම කනේ ඉන්නේ. කාගේ හරි කෑම වේලක නේ ඉන්නේ. කදා හම්බ කරන කන්නේ නැහනේ. ඕගොල්ලෝ ඉතින් ඕගොල්ලෝ හම්බ කරන කනවා කියලා. හම්බ කරන කනවා කියලා කිව්වත් අනුන්ගේ සීටි මාන්තියක් තමයි කන්නේ. ඔය කොච්චර හෝල්සම් කිව්වත් එච්චරයි. ඒ නිසා නොකා ඉඳ තියෙනවනම් මැරියල්ලා. අන්න එදාට අන්තම් බේරෙනවා. නැත්තම් නිවන් දකින්නේ. මොන මොනෝ කෑවත් මේකේ තියෙන්නේ අනුන්ගේ බත් වේලක් අපි ගන්න. පැවිද්දන්ට නම් ඒක 100%ක්ම හරි. ඉතින් එතකොට මහසීසයඩෝ ඒ පොතේ එහෙම නැත්නම් අටුවාචාන් වහන්සේලා අහනවා මේ දැන් මේ සමාජයකටත් එහාට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ආයේ සීලයක් නෙමෙයි අගය කරන්නේ දැන්. ඉච්චර ගැඹුරු සමාධියකට ගෙනියලා වට කල්ල ගහලා අපේ චුන්දහාමුදුරුවන්ට කියලා නීව සංඥා නා සංඥායතනෙ කියනකොට මෙතන හින කට්ටියටත් අපබ්‍රන්ත වුණා මොනවද මේ කියාගෙන ඉන්නේ කියලා. එතෙන්ද ගියාට පස්සේ කියනවා දැන් ඔබ සතුන්නම හිටපන්. දැන් ගැඹුරුම සමාධියක ඉඳගෙන සීලයක් ගැන කතා කරනවා. පොඩ්ඩක් ආයෙත් හිත දාන්න ආර්ය අෂ්ටාංග මාර්ගයට මේ ඇති කරගත්ත සමාධිය නිසා තමයි එතන මේ රූප ධානා මාර්ගයෙන් හෝ අරූප ධානා මාර්ගයෙන් හෝ නීවරණ යටපත් කරපු නිසා තමයි මෙවැනි දෙයක් දැක් ගන්න තරම් සම්මාදිට්ඨියක් පහළ වෙලා තියෙන්නේ. මෙවැනි දෙයක් දැක් ගන්න තරම් සම්මා සංකප්පේ විචා සංකප්පෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් සම්මාදිට්ඨි සම්මා සංකප්ප වලින් පස්සේ තියෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඔය ටිකමයි සීලෙ වැටෙන්නේ. මෙතන වැටලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥාවට පස්සේ සීලෙ වැටලා තියෙන්නේ. අපි දහම් පාසල් පොතේ තියෙන සීල සමාධි ප්‍රඥා කියලා. ඉතින් එතකොට කොතනදීද මේ සීලේ නිසා ප්‍රඥාවද ප්‍රඥා නිසා සීලේද කියන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය කොහොමද ආගමක් විසින් අගය කරන්නේ? ආගම අගය කරන්නේ සීලේ නිසා ප්‍රඥාව ලැබෙනවා. සීල සමාධි ප්‍රඥා. නමුත් දැන් බුදුජානන්සේ මේ කතාව સમાપ્ત කරනකොට කියන්නේ ප්‍රඥාව නැත්තම් ඒ රකින්න සීලේ සීලබ්බත පරාමාසයක් විතරයි. නිකම් හුදු චාරිත්‍රයක් රැක්කට සල්ලි එකක් වෙන්නේ නැහැ. සල්ලි එකක් වෙන්න නම් ප්‍රඥාවෙන් යුක්තව සීල රකින්න ඕන. ඒක ඇයි මේ සීල රකින්න කියලා දැනගන්න ඕන. එහෙම නැතුව මේ අපායට බයෙන් හරි, හාමුදුරන බයෙන් හරි, අම්මට තාත්තට බයෙන් හරි ඒ රකින්න එක ඒවට කමාන්ඩ්මන්ට්ස් කියලා කියන්නේ. බුද්ධජානන්සේ දීලා තියෙන සමාදාය සික්කති සික්ඛාවදේ. ඔබ කැමැති නම් මේ ශික්ෂාවද ඉල්ලගෙන රැකපන්. කවුරු දුන්න පළියට නැත්නම් කාටවත් පටවන්න යන්න එපා. කිකිලියෝ බිත්තර රකින්න වගේ රකින්න බෑ. ඕක රක්කන්න බෑ. උඹට ඕන නම් රකපන්. ඒකට කොච්චර ඥානෙ තියෙන්න ඕන. යම් කිසි කෙනෙකුට සීතල වෙන්න ඕන. ශික්ෂා සම්පන්න වෙන්න ඕන. සදාචාර සම්පන්න වෙන්න ඕන. ශිල්පද සමාදන් වෙලා රකින්න. මුතිය අපි ඔය තේරවාදයේ තියෙන බරපතල ප්‍රශ්නයක් අතම තේරවාදයේ නෙමෙයි තේරවාදයේ ඉන්න හුඟක් ඉගෙන ගන්න ඇත්තන්ට කියනවා. මේ තේරවාදයේ දියුණු වෙන්නේ නැත්තේ ගොඩක් මේ හිල්පද වැඩි නිසායි කියලා. ආමුදුරුන්ට අතපය දිගල්ල වැඩ කරන යන්න පුළුවන් නම් ආමුදුරු මේට වෙඩි රටක් දියුණු කරයි, ජාතියක් දියුණු කරයි. අපේ මේ සිල්පද වැඩිකමක් තියෙන්නේ. ඒක නිසා මහායාන බුද්ධාගම කට්ටිය එච්චර සිල්පද ගණන් ගන්න ඒ නිසා ඒක දියුණුයි. අනික් ආගම් වල ඇත්තම නෑ. ඒකට ඊටත් වැඩි දියුණුයි. ඒ නිසා අපිට බැරිද පොඩ්ඩක් ওই සිල්පද පොඩ්ඩක් බුරුල් කරගන්න පොඩ්ඩක් ඔච්චරම තද කරලා අල්ලන්නේ නැතුව. ඉතින් ඒකට කියන්නේ ඉතින් රැකින් නැතුව සමාදම් වෙන නැතුව හිටගෙන ඉවරනේ. ඇයි මේ සමාදම් වෙලා ඒ භූමිය කක්ක කරන්නේ? සමාදම් වුණා නම් රැකපන්. ඉතින් මේ සිල්පදයක් සමාදන් වෙන්න කොච්චර ප්‍රඥාව තියෙන්න ඕනද? මේක මේ සීලේ නිසා ප්‍රඥාද ප්‍රඥා නිසා සීලේද කියන එක බොහෝ විට අමාරුයි මේ සදාචාරවාදීකට තේරුම් ගන්න. ඒගොල්ල පැහැදිලිවම කියනවා සිල් ලකින්නට පමණයි සමාධියේ තියෙන සමාධියේ තියෙන කරතර ප්‍රඥාව තියෙන නිසා සිල් නැතුව මේ ගමන ආරම්භ කරන්න බෑ කියලා. ඒක තමයි සාමාන්‍ය දැක්ම. මගේ ජීවිතේ මට ප්‍රඥාව පැත්ත කොහොමද තාමත් මැට්ටා. නමුත් මේ සතිය පටන් ගන්නකොට කිසිම සීලයක් තිබුණේ නැහැ. ඒක තමයි හොඳටම දන්න. ඕගොල්ලන්ට වගේවත් මට පිරිසුදු මනසක් තිබුණේ නැහැ. මොකද ඒ සතුන් මරන්න එපයි කියලා සිල්පදේ තිබුණා මට මරන්නම ඕනේ. මම ගිහලා මාළු බානවා සත්තුන්ට උගුලුවට ඕන මම මාළුවෙකුට දැම්මොත් එමක් කණ්ඩ ඕන්නේ ළඟ ඉන්නවලු කොක්කට උඩට එනවා. බුද්ධුම වෙලාවක් තියෙන්නේ මට. වතුරකට දාලා මෙහෙම ගැස්සුවොත් බෙල්ලෙන් එන්නේ මේ පැත්තෙන් ඇල්ලෙන කට ඇතුලේ නෙවෙයි. ඒ ගුල් ගැහුවොත් හරියටම හරියනවා. බුද්ධුම පින්වන්ත අද්දගක් තියෙනවා. හරියට අද්දකලා තියෙනවා. මට මට කට්ටි ඇවිල්ලා කියනවා උඹ ඇවිල්ලා මට මගේ කරලා දීලා ඵලයන් කියලා. ඒ තරමට කරලා තියෙනවා. වරකම් කරන්න ගියොත් නටන කකුලේ ගෙජ්ජි කපන්න පුළුවන් මට. ඒ තරම්ම ආය මොකුත් නැහැ ඒක කරන්න ගත්තොත් එහෙම ඔක්කොටම වැඩි දක්ෂයි මම. ඒ නිසා මට කවුරුවක්වත් පවක් කරනවා කිව්වොත් මට තරහ යන්නේ නැහැ මොකද මං අතර පවකාරයෙක් කවුරුවක්වත් නැහැ ලෝකේ. මම ඒවා දැලසොන් සහිතව කරලා තියෙනවා. ඒ කාලේ තරුණ කාලේ ඉච්චරයි මට තිබුණ දේ. හොඳටම සිල්පද ඒ දවස්වල පහයි හම්බුනේ මට. දස සිල් හම්බුණා නම් 10ම කඩනවා. 227ක් හම්බුණා නම් 227ම කඩනවා. ඒ දවස්වල සාමාන්‍ය ස්තෝ දහම් පායවල පහයි දානේ පහම කැඩුවා. ඉතින් ඒ නිසා ධම්මික හඳුරෝ මට කතා කරනකොට ධම්මික හඳුරෝ කිව්වා උඹලා බුද්ධහම කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. මහා ලෝකෝට ධර්මද්වීපය කියලා කියනවා. බුද්ධහමරත් PhD ගන්නවා. ඔය බුදුන්සේක පණිවිඩය දන්නේ නැහැ ඒ හාමුදුරුවෝ මන් දන්නවා කතෝලික ආගමෙන් ඇවිල්ලා බුද්ධහම වෙලා පැවිදිච්ච. ඉතින් මම රණ්ඩු කරනවා. මම අගිව් මම මේ වාද කරනවා. මම ඔබ වහන්සේ ගාද කතා කරන්නේ අපේ අම්මත් බුද්ධ ආගමේ තාත්තත් බුද්ධ ආගමේ ඔපෙන සාසිකෙත් බුද්ධ ආගමේ අම්මගේ අම්මත් බුද්ධ ආගමේ තාත්තගේ තාත්තත් බුද්ධ ආගමේ කියලා ඒකනේ අපි ආගියෝ කරන්නේ ඉතින් අහුව මොනවා කෙරුවත් උඹට බුද්ධ ආගම මොකද්ද කියලා දන්නවද මම කිව්වේ බුද්ධ ආගම කියලා ඉතින් අපිට දැන් මම බුද්ධ ආගම විශේෂ ක්‍රෙඩිට් එකක් තියෙනවනේ මට දන්නවා කෝ බුද්ධ ආගම කියන්නේ සතිය මොකෝ ඔබ වහන්සේට පැටලිලා එහෙම එකක් අපිට කවදාකවත් කියලා දෙලා නැහැ ඒක තමයි මම කියන්නේ උඹලා වගේ මැට්ටෝ જાතියක්. මේ කාරණාව දන්නේ නැතුව බුද්ධ ධර්ම රකිනවා. ඊට පස්සේ කිව්වා උඹට මම හුඟක් හැතර හුඟක් මේ වාදත් කරන එක තමයි මම කරේ. ඒකවල කිව්වා මම හරි කමන්නේ ඔක්කොම සියදී ඔය සතිය වඩන්න පටන් ගනි. මම කොහොම කරන්නේ ස්වාමීන් වහන්සේ? මයි ළඟ සිල් නැහැ. මම හොඳටම දන්නවා මයි ළඟ සිල්පද නැහැ. ඊට පස්සේ ඇහුවා මොකද කියලා. ඊට මම මේ මේ මේවා මේ මේ විදිහට කඩලා තියෙනවා. ඉතින් අහුව කවුද බං කඩලා නැති යන්නේ? ඔක්කොම කඩලා ඉන්නේ. සල්ලිපද නැතුනට කමන්නේ සතිය වඩන්න කියලා. මම කෝ වහන්සේට මොකක් හරි පැටලිලා තියෙනවා. නැත්තම් මං වගේ එකෙකුට භාවනා කරපන් කියන්නේ. දානයක් දෙන්න හිතෙන්නේ නැහැ. දාන වෙනකොට හොරකමයි මට හිතෙන්නේ. සීලය රකින්න දෙන්න සිල්පද කඩන්නයි මට හිතෙන්නේ. ඊට පස්සේ කෝ කමන්නේ ඔබ කොච්චර ආගියු කරත් මම ඔබට අභියෝගයක් දෙනවා. සිල්පද නැති වුණාට සතිය වඩන්න පුළුවන්. ඉතින් මේක අර ඒ ඒ තියෙන මගේ ඉලන්දාරිකමට මේක ලොකු අභියෝගයක් වුණා. ඊට පස්සේ මාර්ග වාහරි කමන්නේ. මට කියලා දෙන්නකෝ. මොකද්ද සතිය වඩන්න? සතිය වඩන්න කියන්නේ මොකක්ද මේ වර්තමාන මොහොතේ ඉන්නේ. මොකද දැන් මම එහෙම කියලා භාවනා කරන්න පටන් ගත්තොත් මයි ළඟ ඉන්න මිනිස්සු ගල් ගහනවා. මට ඒ තරම්ම ගායක් තිබුණ මිනිස්සෙක්. භාවනා කරයි කියලා හිතන්න බෑ. ඒක කියන්නේ නැහැ මම. සක්මන් කරා මම කිව්වා මේ මම සක්මන් කළොත් හිතයි කෙල්ලෙකුට ලව් කරන්න ගිහලා බූට් එක කාලා ඒකයි මේ සක්මන් කරන්න ගියා. මට එහෙම එකකුත් නැහැ. ආහ ඒක හරියන්නේ නැහැ. එහෙනම් දත්ම දිනකොට සතිපත් වෙන්නේ. එතනින් පටන් ගත්තා. මම කියන්න හදන්නේ මේ පටන් ගැනීමට සීලේ බාධා උඩේ නැහැ කියලා. ඉතින් මම්ම කිව්වොත් මේ සක කවුරුවක දැන් මම මම දැන් මම මැරෙනවනේ කවදා හරි. මැටි දවසේ කවුරු හරි චරිත කතාව ලිව්වොත් එහෙනම් මං උප්පත්තියම දඹ රත්තරන් කියලා නේ ඔයගොල්ලෝ කියන්නේ. අහපෝ කවදාක සත්‍ය දිහා බලලවත් නැහැ. නෑ එහෙම කියන්න බෑ. ඔයගොල්ලෝ කහටක් කර ලියන්න අයිතියක් නෑ මගේ චරිත කතා. ඒක ඒ තරම්ම තුච්චයි පාහරයි. ඒක බුද්ධ학ම මට කිසි හානියක් වෙලා නැහැ. සත්‍යමත් වුණාට පස්සේ මං අද ඉන්න බොහොම සිල්ලන්ත ජීවිතයකට. ඒක තමයි සතිය කෘත්‍යය. ඉතින් මේ සතියට ඉස්සලද සීල තියෙන්න ඕනේ පස්සේද සීල තියෙන්න කියන එක අද විශාල ප්‍රශ්නයක්. එහෙමනම් අහනවා සතිය බෞද්ධද කියලා අහනවා. සතිය බෞද්ධද? බෞද්ධ වෙනවා කියලා කියන්නේ සිල්ලොතොන්න පමණයි මේක කරන්න පුළුවන් කියලා. නම් බටහිරින් එහාට ගියහම මොකද වෙලා තියෙන්නේ? සතිය මනුස්ස දෙයක්. බෞද්ධ දෙයක් නෙවෙයි. ඒ නිසා අද බෞද්ධයන්ට සම්ප්‍රදාන කුල බෞද්ධයන්ට සතිය පිළිබඳ ඉගෙන ගන්න දෙයක් තියෙනවා මේ විහිංසාව කියන එක ඥාණයෙන් පහළ වෙන එකක්ද නැත්නම් අපායට බයි පහළ වෙන එකක්ද අපි බෞද්ධ නිසා නොකල යුත්තක්ද නැත්නම් අවබෝධයෙන් නොකල යුත්තක්ද කියන එක මේ පැත්තට බෞද්ධයා බයයි කතා කරන්නේ කතා කරන්න බය මොකද අපි දන්නේ සීල සමාධි ප්‍රඥා ක්‍රමේ නිසායි කියලා ඒ වුණාට ත්‍රිපිටකේ බැලුවොත් එහෙම නැත්නම් බුදුරජාණන්ගේ දේශනා බැලුවොත් මේ එක තැනක් මේ සල්ලි එකේ කියනකොට අෂ්ට සමාපatti මේ ඉවර කරලා කියනවා ඊට වැඩිය වටිනවා සිල්පදයක් හරිනේ කියන. සිල්පදයක් කියන්නේ හිතන එක. චිත්තුප්පාදමත්තම්පිකෝ චුන්ද උපකාරාණි කුසලානි සී කුසල කුසල ධම්මේසු. මේක පිළිබඳව මහා සීසයිඩෝ සාන්‍යාස කියනවා එයි මෙතනදී බුදුරජාන් වහන්සේ මෙච්චර දුරට සමාධිය ඇති වෙච්ච කෙනාට ඒ සමාධිය ඔක්කොටම වැඩි වටිනවා මම කාටවත් හිංස කරන්නේ නැහැ කියන හිතවිල්ල පව වටිනවා කියනවා. ඒ කියන්නේ තමාදියට පස්සේ සතෙක් මේ හිංසා කරන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. හිංසා නොකරන හිතන හිතවිල්ල පවා වටිනවා කියලා බහුකාර කියලා කියනවා. ඉතින් ඒකට හොඳම නිදර්ශනයක් අපමණ මෙතනත් හම්බ වෙනවා. මෙතනදී එතෙන් යන ඉස්සලා වචනයක් කියන්න තියෙන්නේ. අද අද ගත කරන අපේ මේ ජීවන රටාව දිහා බලපුවාම විහිංසාව අත්‍යවශ්‍ය අංගයක් වෙලා තියෙනවා මේ නවීන සමාජයේ. සතුම් මරීමද පරිසර දූෂණයද සුඛෝපභෝගීත්වයේද පාරිභෝගිකත්වයේද හැමදේම කරන්නේ අපි අපේ මේ අර පිටිපසුන් ගා ජීවිතේ පැත්තකට දාලා මේ හිංසක වැඩපිළිවෙලක්. ඒ හිංසක වැඩපිළිවෙල නිසා මේ අද තියෙන ලෝකේ දියුණු වෙන්න වෙන්න වෙන්න අසහනෙ වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනවා. දරතේ වැඩි වෙනවා. පරිලහය වැඩි වෙනවා. කැනඩාවල මේ ළඟදි පත්තු අච්චු ගාව පත්‍රේ දාලා තිබුණා. ඒගොල්ලන්ගේ උපමානේ මොකද්ද කියන මන් දන්නේ නැහැ මෙනිල්ල. මෙතෙක් කල් ගිය අවුරුද්ද වෙනකන් ජපානයේ ජනතාවගෙන් 35ක් මානසික අසහන වලට බෙහෙත් බොනවා අසහනේ. දැන් ඒක 140 දක්වා නැගලා. එංගලන්තයේ ඉගෙන ගන්න ලරුවන්ගේ 125ක් නැගලා. ඇමරිකාවේ 140යි. ඉගෙන මොන තාක්ෂණය දිනුවත් මොන යටිතල පහසුකම් තිබුණත් එන්න එන්න එන්න වැඩි වෙනවා. මොකද මේ හිංසාව හරහනම් මේක වෙන්නේ. අපිට කරන්න තියෙන්නේ අපි නිහතමානී වෙන්න ඕනේ. අපි අරමිරි බැසුම් දායක වෙන්න ඕනේ. තිබුණාට කාපි රැට්ටෝන් ගෙදර ගියා වගේ කන් නැතුව අවශ්‍යතාවය සලකලා වැඩ කරන්න ඕනේ. ඒ දේ කරන්නේ නැතුව මේ ගොල්ල අපිට දෙන උපාධි හැටියට මේ දෙන අපිට දෙන සමාජ මට්ටම් වල හැටියට මේගොල්ලෝ අපි දෙන padi හැටියට ගියොත් ඒ කාන්තෙන් අපායයි. ඒකට ඒගොල්ලෝ උපමාන හදලා තියෙන්නේ මේ සමාජ මට්ටමක් වෙන්න අපි උඹලට කියන්නේ දල ජාතික නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. ඒක පුද්ගල ආදායම වැඩි වෙන්න ඕනේ. ඒක මේ මොකාගේ බෙල්ල කාලා වැඩි වුණා ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි යන්න හදන පරිසරයේ දූෂණය වුණා, සත්ත්ව ප්‍රජාව නැති වුණා, ගහකොළ විනාශ කෙරුවත්, ඥාන සංයෝජන කෙරුවත් ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා නේ යනවා. නමුත් ඒත් එක්කම පැහැදිලිව පේන තියෙනවා අසහනෙ වැඩි වෙනවා. මොකාටවත් උත්තර හොයන්න බෑ. ඊට පස්සේ අපි දැන් යනවා බුදුරජාණන් වහන්සේ කොහොමද මේ සීලයත් ප්‍රඥාවත් නැත්නම් සීලයත් භාවනාවත් එහෙම නැත්නම් දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියන එකේ මේ ප්‍රඥාව සහ සීලය අතර තියෙන සීලෙන් ප්‍රඥාවට කියන කතාව ප්‍රඥාවෙන් සීලයටත් යනවා ප්‍රඥාවන්තයා ළඟ විතරයි ඇත්තටම සීලය තියෙන්නේ කියන තැනට සූත්‍රයක් තියෙනවා දීඝනිකායේ ඒ බ්‍රාහ්මණය බුදුහාමුදුරුව හම්බ වෙන්න එනවා තමන්ගේ ගෝල බාලයෝ 500ක් එක්ක. ගෝල බාලයෝ කියනවා ඒ බමුණට ඔබතුමා ඉහෙනිකටත් බැහිලා වයසයි. මේ සරුවච්චන් වහන්සේ කියන්නේ තරුණ කෙනෙක්. එයා ඔබ වහන්සේ ඔබතුමා ළඟට එන්න ඕනේ. ඔබ වහන්සේ මේ ඝනාචාර්ය කෙනෙක් නේ. ඔබතුමා මොකටද එතෙන් යන්නේ කියලා. එතකොට බමුණා කියනවා ඒ උඹලා දන්න හැටි මේ මම මේ යන එකනා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම ධාර්ති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා මේ ಗುಣ සහිත කෙනෙක් ගාට මං යන්නේ මම යනවා ජීන්සර 500 මේ යනවා ගියාට පස්සේ බුදුජානනාංශේ පිළිගන්න. ඒ කියන්නේ මේ අන්‍යාගමික නායකයෙක් කියලා එහෙම මොකක්වත් නැහැ. සෝණ දණ්ඩ කියලා මං හිතන්නේ මමගේ නම දෙන්නේ. සූත්‍රයක් තියෙන සෝණ දණ්ඩ කියලා. ඊට පස්සේ බුදුන් සහනා බොහොම හොඳයි. සවතුමා නායකයෙක්, මේක ගණනායකයෙක්, බමුණු පිරිසකට උගන්වන ගණාචාර්ය කෙනෙක්. දැන් ඔබතුමා තවත් ඔබතුමා වගේ ගණාචාර්ය කෙනෙක් පත් කරන්න ඕන. බමුණන්ට බමුණේ වාද ධර්මය උගන්වන්නට ගුරුවරයෙක් පත් කරනවා. උනා සුසුකම් වලට ගන්න කියලා. එහෙම එකක් තියෙනවද? ඔව් අපි ළඟ තියෙන ಗುಣ පහක්. ඒ ಗುಣ පහ තියෙන කෙනා තමයි දැන් කාලේ කියන රිසෝස් පර්සන් කියලා කියන්නේ යමක් සභාවකට ගිහිල්ලා කතා කරලා වැඩ කරන්න පුළුවන්. ಗುಣ පහක් තියෙන බුදුන් දික මාධ්‍යමදී දැනගන්න. ඊට පස්සේ කිව්වා උඹේ කුල පාරිශුද්ධ වෙන්න ඕනේ. අම්මා තාත්තලා ඔක්කොම බ්‍රාහ්මණ කුලේ වෙන්න ඕනේ. ඒක හොඳ පෞරුෂත්වයක් පෙනුමක් තියෙන්න ඕනේ. ඒකෙන් ත්‍රිවේදයේ සම්පූර්ණයෙන්ම දැනගෙන තියෙන්න ඕනේ. ශීලවන්ත වෙන්න ඕනේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ওই ಗುಣ පහ තියෙනවනම් එයාට පුළුවන් මේ බමුණු ධර්මයේ තව කෙනෙකුට කියලා දීමේ සුසුකම් ලබන්න. ඉතින් බුදුරජාණන් කියනවා මයින් අහුවනම් ඉතින් මටත් ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් එහාට නෑ ඉතින් ওই ටික පහ තමයි ඕන කරන්නේ හොඳයි. ඒක ලහන ඉතින් ওই ಗುಣ පහම තියෙන කට්ටිය නෑනේ. වෙන අමාරුනේ. ඒ චවයට මේ ගණදෙනු කරන්න උනොත් තීන්දුව කරන්න මේ හතර තිබුණොත් ඇති අර ඒක නැතුණත් කමක් නැහැ කියලා. මම හිතනවා සුදුසුයි ඒක කියන්න. මුණ පහ වෙනකොට හතරක් තියෙන තීන කට්ටිය විතරක් આવොත් මේ ගුණේ කමක් නැහැ කියලා අතාරින්න පුළුවන් ගුණයක් තියෙනවාද කියලා. එතකොට ඒ බමුණා කියනවා එයාගේ පෙනුම නම් ප්‍රශ්නයක් නෑ ස්වාමීන් වහන්සේ. හැබැයි උවේගුල පාරිශුද්ධ වෙන්න ඕනේ. ත්‍රිවේදයේ දැනගෙන තියෙන්න ඕනේ. ශීලවන්ත වෙන්න ප්‍රඥාවන්ත වෙන්න ඒ හතර තිබුණත් අපි එයාව ගන්නවා මේ බමුණු ධර්මයේ කියන්නේ මේ දක්ෂකම විදියට. බුදුන්ස කියනවා මගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවනම් මාත් ඔක තමයි දෙන උත්තරේ. ඒ තරම් බොහොම බොහොම ප්‍රඥාවන්තයි ඔය දීලා තියෙන මේ පාත්පුසාගේ පෙනුම නැති වුණත් එයාට මේ ඉතුරු ගුණ හතර තියෙනවා යන්න පුළුවන් කියලා. දැන් ඊට පස්සේ ක්ලා දාන දැන් ඔය හතරෙමුත් හතරම නැත්තම් තුනක් නම් තියෙන්නේ කොයි ගුණේද අතාරින්න කැමති කියලා. ඒතරට පිටිපස්සෙන් ආව 500 කියනවා මේක ඒ වැඩේ කරන්න දෙන්න එපා. මේ අපේ සාසනයේ තියෙන වටිනා ගුණ ධර්ම වගේක් මේ සෝදපාලුවට ලක් කරන්න හදන්නේ අපේම ලෝකේ. ඒ උනාට කොහොමද දැන් බාරපණ උත්තර දෙනවා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේ උභය කුල පාරිශුද්ධ නොවුනත් ත්‍රිපිටකය දන්නවා ත්‍රිපිටකය කියන්නේ ත්‍රිපිටකය කියන්නේ ඒගොල්ලන් ත්‍රිවේදේ කියලා කියන්නේ සීල සමාධි තියෙනවනේ සීලයත් ප්‍රඥාවක් තියෙනවනේ හතරම තියෙනවා හොඳයි පහම තියෙනවා හොඳයි නැත්තම් මේ තුන හරි තියෙන්න ඕනේ. එතකොට අර ගොල්ල කෑ ගහනවා. බලන්න මේ උභය කුල පාරිශුද්ධ කියන බමුණු කුලේ නැති වුණත් කමක් නැහැ කියලා කියනවා. එහෙම කොහොමද අපේ මේ මේ අපේ සම් වර්ගයේ තියෙන ගුණ නැති කරන්නේ? අර බමුණන් අතර කරනවා කට්ටිය. දැන් බුදුරජාණන්සේ තව ටිකක් කතා කරනවා ඔය තුනෙම දෙකයි නම් තියෙන්නේ. කොයි එකද අතාරින්න කැමති කියලා. බමුණා කියනවා දැන් නම් ටිකක් අමාරුයි කියලා. ඒ කියන්නේ සෝණ දන්න බ්‍රාහ්මණය කියන නෑ මං අහන්නේ මේ ඔබතුමා මේ කට්ටියට නායකත්වයක් කියලා ඉන්නකොට ඔබතුමා තමයි සුදු දන්න කෙනා. මේක ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. එහෙනම් සාන්ද ත්‍රිවේදීය දැන ගැනීමත් ඕනේ. හැබැයි සීලයයි ප්‍රඥාවයි නම් අත්‍යවශ්‍යයි. බුදුරජාණන්සේ කියනවා මේ ඥාණයට මං ස්තුතිවන්ත වෙනවා. මයින් ඇහුවට මාත් දෙන උත්තරය ඒකයි. තාමත්ම ඥානවන්තයි කියලා බුදුරජාණන් වහන්සේ කියනට අර 500ම විරුද්ධව නැගී හිටිනවා. විනාශ කෙරුවා අපේ සම්ප්‍රදාය පෞරුෂත්වයත් එපයි කියලා කිව්වා. උබේ කුල පාරිශුද්ධත්වයත් එපයි කියලා කිව්වා. දැන් කියනවා ත්‍රිවේදයක් ඕනේ නැහැ. සීල සමාධි විතරයි කියලා. දැන් කලබගැනි නතරකම් බුදුසසුන කල්පනා බවුණේ ගන්න ඔය දෙකෙමුත් එකයි නම් තියෙන දැන් මොකද කරන්න කියලා. අලිම අමාරු තැනකට හේතු කරනවා. එසට සෝනදන් බ්‍රාහ්මණයා කියනවා ස්වාමීන් වහන්සේ මේ බොහොම හරින් කතා කරනවා. මේ දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක. මේක නැත්නම් සීල නැති කෙනෙකුට කවදාත් ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැත්නම් සීල නැහැ. ප්‍රඥාව තියෙන කෙනාට සීල තියෙනවා, සීල තියෙනවට ප්‍රඥාව තියෙනවා. මේ දෙක වෙන් කරන්න බෑ. මේ දෙක එකක්වත් ඇති කරලා තනි කරන්න බෑ කියලා නිකන් ඔළුව හොල්ල හොල්ල ගෑ ගන්නවා වගේ මට පේනවා මේ කතාව ජවනිකාව එනකොට. බුදුරජාණන් චීනා වෙලා එහෙම එකක් නම් පොතේ ලියලා නැහැ hina වෙලා කියලා. සංසි කියනවා මම ඒකට පුදුම අගයක් කරනවා භෝග කිව්වට මිනිස්සු ගණන් ගන්න මගේ වචනෙන් මම කියනවා සීලවන්තයෙකුට විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාවන්තයෙකුට විතරයි සීලය තියෙන්නේ සීල නැත්තම් ප්‍රඥාව නැහැ ප්‍රඥාව නැත්තම් සීල නැහැ සීල ප්‍රඥා දෙක ලෝකේ අග්ගමක්ඛායති ලෝකේ අග්‍රම ධර්ම දෙක කියලා බුද්ධ වචනේ සඳහන් කරනවා. සිල්ලතෙකුට විතරයි ප්‍රඥාවන්තයා කියලා කියන්න පුළුවන්. ප්‍රඥාව තියෙන මනුස්සයාට විතරයි සිල් ලකින්න පුළුවන්. එහෙම නැතිව යන දේ විෂම බර රෝද දෙකක් දාපු කරත්තයක් වගේ. ඇදට තමයි යන්නේ. දඩ බඩ දඩ බඩ තමයි යන්නේ. දෙක සමගාණ්ඩ කරගෙන නම් ප්‍රඥාව සහ සීලය. ඒ නිසා මේ විහිංසාව වාගේ ධර්මයක් තේරුම් අරගෙන තමන්ගේ ජීවන රටාව කාටවත් හානි නොවන විදිහට එහෙම නැත්නම් කවුරු සූරකෑමකට ලක් වෙන්නේ නැති විදිහට ස්මාර්ට් වෙන්නේ නැතුව අහිංසක ජීවන රටාවක් විහිංසාව නැති අහිංසක ජීවන රටාවක් තමයි බුද්ධ බෞද්ධ ප්‍රතිපදාවේ මුදුන් මල්කඩ. ඒක තමයි අපිට උප්පත්තියෙන්ම හම්බෙච්ච ළමා ගතිය. ඒක තමයි අපිට හම්බෙලා තියෙන මනුස්සකම. අපිට වෙන්න මොනව හම්බුණත් ওই මනුස්සකම සෝදාපාලුවට යනවා. කොටින්ම කියන්න පුළුවන් තමන්ගේ කුලය තමන්ගේ ධනය තමන්ගේ රූපේ තමන්ගේ දැනුම තමන්ගේ සීලය තමන්ගේ සමාධිය මොන දෙයක් ගැන හයියෙන් කතා කරන්න ගියත් manussකම සෝදපාලුවට යන පොඩ්ඩක් එහාට ගිහිල්ලා කීත හැකි යම් කිසි කෙනෙක් තමන් පිරිමියෙක් ගෑණියෙක් කියලා අඳුනගත්තත් එයා ළඟ මනුස්සකම නැහැ. ඒකත් අමතක කරපු වෙලාවේ තමයි මනුස්සකම මතුවේ. අපි මේ ඔළුවට දාගත්ත දේවල් මම පිරිමියෙක් කියලා හිතාන නැත්නම් මම ගෑණියෙක් කියලා හිතාන ඒක රකින්න. එහෙම ඒක ඒ ඒ ඒ ගෑනු කම්පිටිම රකින්න. අනේ නටන නාඩගම. ඒ හැම නාඩගමකම මනුස්සකම නැති වෙනවා. කවදා හෝ manussකම එන වෙලාවේ අපිට තේරෙයි මෙව අපිට ලැබිච්ච නම්බුනාම නම් තමයි සමාල්ලාට මේ උගත්කම මුදල් ආරෙම නමුත් ඒක පාවිච්චි කරගන්න බැරි නම් ඒක ප්‍රඥා ගෝචරව පාවිච්චි කරන්න බැරි නම් අපි මේ කරන හැම තැනකින්ම සත්පුරුෂයෙකුට පේනවා මේ මනුස්සයාට මේ මොනවා දුන්නත් උලඟ මනුස්සකම නැහැ කියලා. මනුස්සයෙක් වෙන්න දන්නෙත් නැහැ කියලා කියන හැබැයි අපි මනුස්සකම අතහැරලා තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. පොඩි කාලේ මනුස්සකම තිබුණා. පොඩි කාලේ අම්මා දෙන කිරි ටිකෙන් එර එහා අපි ගියේ නෑ හම්බ කරගෙන කන්න. එතෙන් අපිට යන්න බෑ. අපි විශාල වශයෙන් ලෝකෙම අහිංසා කරන්න ගියොත් මම මුළු ජීවිතේම අහිංසක වෙන්නම් කියන හිත එක චිත්තක්ෂණයකට එක චිත්තක්ෂණයකට බලන තමන් කිසිම චේතනාවක් පහළ කරන්නේ නැතුව පරියන්කට ඇවිල්ලා වාඩි වෙලා තමන්ගේ කයට හිංසා කරන්නේත් නැහැ හොඳට පටලව වාඩි වාඩිලා කල්පනා කරනවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඒ කිසි බරක් නැහැ හැල්ලුයි මට. අන්නේ ඒ හැල්ලුවේ ඒ තියෙන සමතුලිත භාවයේ හිත පවත්තන හැම වෙලාවකම දැන් ඉඳගෙන ඉන්නවා කියලා දන්න හැම වෙලාවකම හරිම අහිංසකයි. හරිම නිහතමානී. ඔකට ත්‍රිපිටකය දැනගන්න ඕනේද? ඔකට උපසම්පදා වෙන්න ඕනේද? ඔකට අරණ්‍යගත වෙන්න ඕනේද? ඔකට බුද්ධඝංකාරයක් වෙන්න ඕනේද? ඔය කියන ඔක්කොම ඉක්මවලා ගිහිල්ලා යම් චිත්තක්ෂණයක අපි සක්මන් කරනකොට පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. දැන් විදිනවා එච්චරයි. උගුට මේ මහා සමීකරණ මොකක්වත් ඕනේ නැහැ. විදිනකොට විදින බව දානවා. ඉඳගෙන නොවන බව දානවා. ඉඳගෙන ඉන්නකොට දාන්නා මම ජොලිය වාඩි වෙලා ඉන්නවා. ඔය කිසිම ආගමක් ඔගේ නැහෙනේ ගෑවිලා. ඒ ඒ ඒ ඒක අහිංසක සතුටක් නෙතන තියෙන්නේ. බොහොම බොහොම නිහතමානී සතුටක් නෙදීලා තියෙන්නේ. ඉතින් ඒකේ තියෙන ගැඹුර දැන් බණ කිව්ව ඇති මම හිතන වෙලාව හරි ඒකේ තියෙන ගැඹුර කියන්නේ යම් චිත්තක්ෂණයක අපි වාඩි වෙලා මම දැන් මෙතන ඉන්න බව දන්නවනේ ඒකම තමයි බුදුහාමුදුරුවෝ ඉඳගත්තාමත් බුදුහාමුදුරුවෝ දැන් ඉතින් බුදුහාමුරුවෝ කවුද කියලා දැනගන්න ඕනේ නම් ඕක තමයි බුදු මනස කියන්නේ. Tamange හිත ගන්න වර්තමානෙට. ඇයිල ඒක 100 100ක් ඒකේ නිමක් නැවෙන්නේ. ඒකේ කිමි දෙන්නේ. බැස ගන්න. ඒකල හිතන්න අනේ කොච්චර වාසනාවක්ද පෙරපිනක්. මම හොඳට සම්බරව සමතුලිතව වාඩි වෙන නැත්තම් හොඳට හරි ගැට පරිබරි ගහලා පට්ට වෙලා කියනවා. මම දැන් මෙතන බොහොම අහිංසකව බොහොම නිහතමානීව වාඩි වෙලා ඉනවා. බුදු කෙනෙක් දකින්න ඕන ඕකට තමයි බුදු හිත කියන්නේ. බුදුහාමරොත් ඔතන තමයි ඉන්නේ. ඉතින් ඒ තරම් චිත්තක්ෂණ මාත්‍ර වශයෙන් අපිට බුදු කෙනෙක් අවබෝධ කරගන්න නැත්නම් බුදුහාමරගේ හිතක් නිකන් හීනෙන් තොලගාව කිරිසුඳක් වගේ හරි යන්න නම් අපිට මේ පුළුවන් මේ ක්‍රමේ මේ චිත්තක්ෂණය මේ සූත්‍රය ගැන සල්ලේකයක් කියලා. කෙලස් කැපීමක් කියලා. මේ වගේ 40ක් මේ සති මාත්‍රය 40 ආකාරයකින් අගය කිරීමක් කරනවා මේක. මේ එතෙන්ට එන්න, يعني සතිය මේ විදිහට මහානිසන්තදානකයි නැත්තම් බහූපකාරයි කියලා දැනගන්න තමයි අර ඔක්කොම ටික තියෙන්නේ සීලයක සමාදන් වෙලා සාමාන්‍ය සීලයක සමාදන් වෙලා නැත්නම් අඩු ගන්න මේ රිට්‍රීට් එකට අදාළ වශයෙන් හෝ අට සිල් ගත්තා නම් ඒක සමාදන් වෙලා ඒකේ ඉඳගෙන සතිය වඩලා අරමුණක හිත පිහිටුවලා ඒ අරමුණත් ගෙවම් කරලා එහෙම නැත්නම් සූක්ෂම කරලා එහෙත් සතිය පිහිටාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අහිංසක වෙන්න කොහොමද කියලා වර්තමාන මොහොතේ එළඹ වාසය කරනවා කියන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් මම දැන් මෙතන කියන එක කොහොමද කියලා තේරුම් අරගන්න. ඉතින් එන්න ඕනේ. ඒ ආවට පස්සේ අනේ මට සෝවාන් වෙන්න හම්බුනේ නෑනේ. මට අරක නෑනේ මේක නෑනේ කියලා විහිංසාවකටපත් වුණොත් සල්ලේකට වැටෙන්නේ නෑ. ඒත් සල්ලේකට වැටෙන්නේ නෑ මොකද තාම නොලැබිච්ච දෙයක් ගැන කනගාටු වෙනවා. මේ ලැබිච්ච ටික ගැන සතුටු වෙනකොට ලද්ද දේන් සතුටු වෙනවා වෙනවනම් ඒකේ තියෙන අහිංසකකම ඒකේ තියෙන නිහතමානීකම ඒකේ තියෙන මේ පාරිභෝගිකත්වයක් නැතිකම ඒකේ තියෙන මේ සුඛෝපභෝගී පරිභෝගයක් නැතිකම දිහා බලනකොට බුදුජාන් වහන්සේ සඳහන් කරනවා සන්තුට්ඨෝ හෝති iterator චීවරේන සන්තුට්ඨෝ හෝති iterator පින්නපාතේන සන්තුට්ඨෝ හෝති iterator සේනාතරේ ලදයන් පින්නපාතයක් ලැබෙනවනම් සතුට වෙනවා ලදියම් සිවුරක් හම්බෙනවනේ ඇඳුමක් සතුට වෙනවා. ලදියම් සීනාසනයක් හම්බෙනවනේ සතුට වෙනවා. ඒ මිනිහට විතරයි භාවනා කරන්න වෙලාවක් හම්බෙන්නේ. නැත්නම් ඉතින් හම්බෙච්ච නැති දේවල් හම්බ කරන්න මේක මේ බැඳගත්ත කරත්තේ වගේ අදපන් වෛරෝ බරභාගය කියලා අධිනිකමනේ කරන්නේ. කොයි වෙලාවක හරි මේ සතුට ඇති කරන්න පුළුවන් නම් ඒකට සල්ලේකේ කියන්නේ ඒකට අහිංසාව කියලා කියන්නේ ඒකට සතිය කියන්නේ ඒකට බුදුහිත කියන්නේ ඒකට අප්‍රමාදේ කියන ගොඩාක් වචන තියෙනවා. ඉතින් යන්න බෑ කියලා කවුරු හරි වාද කරනවා නම් නැත්නම් ඉතින් ගියාට ওই කියන දේ ওই විදිහට හැකි සංඥාවෙන් බලා ගන්න බැරි නම් එක්ක මානසික අසහනයක් එක්ක කායික රෝගයක්. ඒකත් ගැන අනුකම්පා කරන්න. පුළුවන් කෙනා බලන්න පුළුවන් තරම් මේ අපිට හම්බ වෙච්ච මේ ක්ෂණ සම්පත්තියට එළඹ වාසය කරනවා නම් අපිට ඒක ඕන පැත්තකින් සාධාරණීකරණය කරන්න පුළුවන් විහිංසාව මාර්ගයෙන්, සල්ලේකයක් මාර්ගයෙන්, සතිය මාර්ගයෙන්, අප්‍රමාද මාර්ගයෙන්, බුදු හිතක් මාර්ගයෙන්. ඉතින් සියලු දිනාට ඒ දේ. තව තවත් බොහොම කොහොමද කියන්නේ? විශ්වාසයෙන් යුක්තව. එහෙම නැත්නම් සමාදන් වෙලා මේ දේ කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව නැත කරනවා ශිළු දිනාටම ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.